මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් මේ දසුත්තර සූත්‍රයේ පෙන්නන සත්ත සච්චිකාතබ්බ කියන කෙනෙක් සාක්ෂාත් කළ යුතු ධර්ම හතක් අරහත්ත්වයේ බලාපොරොත්තු වෙන කෙනෙක් සාක්ෂාත් කළ යුතු ධර්ම හතක් ඉදිරිපත් කරනවා ඒ දසුත්තර සූත්‍රය දාලා එතකොට මේ හතටම නමක් දෙනවා කීනාසව බාල කියලා. ඒ කියන්නේ මේ හත සෑම රහතන් වහන්සේ නමක්ම තමන් වහන්සේට බලයක් විදියට පාවිච්චි වෙනවා. ඉතින් කවුරු හරි කැමති නම් ඒ අරහත්ත්වය සාක්ෂාත් කරන්න මේ සියලු රහතන් වහන්සේලා මේ වෙනකොට සාක්ෂාත් කරගෙන තියෙන මේ කීනාසව බල දැනගෙන තියෙනවා. ඒකේ පළවෙනි එක තමයි නම් වශයෙන් ඉදිරිපත් කරන්නේ ඉදහවුසෝ කීනාත වස්ස බික්කුණා. අවැත්ති මේ තෑම රහතන් වහන්සේ නමක්ම අනිච්චතෝ සබ්බේ සංඛාරා. මේ සංස්කාර ධර්මයේ අනිත්‍ය බව යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං සුදිත්තා හොಂತಿ. මිය හොඳ පැහැදිලි අවබෝධයකින් ඇති හැටියෙන් මේක දැකලා තියෙනවා. ඉතින් මේ දැකීම රහතන් වහන්සේ නමකට බලයක් වෙනවා. ඒ වගේ බල හතක් තියෙනවා. මේක මේ සියලු සංස්කාර ධර්මයන්ගේ ඇති මේ අනිත්‍යතාවය එක බලයක්. ඒ බලයට ආවට පස්සේ ඒ රහතන් වහන්සේට වැටෙනවා දැන් මගේ ආශ්‍රව ක්ෂය වුණයි කියලා. කීනාසව කියලා කියන්නේ ඒකයි. දැන් මට මේ සංස්කාරයන් વિશેයි නිත්‍ය සංඥාවක් ඉන්නේ. ඒ නිසා ඉසලක පුරුදු කළ පුරුදු කළ පුරුදු කළා යම් දවසක ඒ බලයටපත් වුණාට පස්සේ දන්නවා දැන් මට ආශ්‍රෝ ක්ෂය වුණා කිය. ක්ෂය කරගත්තා ක්ෂය වුණා. මොකද මේ සංස්කාරයන් વિશેයි ඒක නিত্য බවක් සුඛ බවක් සුභ බවක් ආත්ම බවක් දැන් එන්නේ නැහැ. ඉස්සලයක පුහුණුවෙන් තමයි ගත්තේ යම් දවසක ඒක සිද්ධි වුණාට පස්සේ නැත්තම් සාක්ෂාත් කරනවා කියන්නේ ඒකයි. ඒ ධර්මාත සාක්ෂාත් කරාට පස්සේ තේනවා දැන් මගේ හිතේ ආශ්‍රව නැහැ කියලා. ඉතින් ඒක ආශ්‍රව සහිත කෙනෙකුට එහෙම නැත්නම් සූතවත් අරිය ශ්‍රාවකයෙකුට එහෙම නැත්නම් අසෘතවත් පුතඥයෙකුට ගත්තොත් ඒක නුහුරු දෙයක්. ඒක හිතා ගන්න බැරි දෙයක්. ඉතින් ඒ නිසා ඒ කෙනාට ශික්ෂණය කරන්න වෙනවා. හැසිරෙන්න වෙනවා. සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වශයෙන්. ඉතින් මේ විදිහට මේ සංස්කාර කොටාස හඳුනාගත්තාම අර පොදිය වශයෙන් ගන්නට ඩිලේ නිසා මේ සංස්කාර කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර වශයෙන් තුනට කඩනවා. ඒක හරියට නිකන් තණ්හාව පොදියක් වශයෙන් පහර දෙන්න බැරි නිසා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා තුනට කඩලා එක එක එක එක කඩ කඩ දානවා. ඉතින් ඒක ਸਰවචනාසිකේ විභජ්‍යවාදී ක්‍රමයක්. ඒ නිසා සමස්තයේ gediya ඒකකයේ ගත්තාම ඒක හරි ඝන බහලයි. කඩන්න බෑ. නමුත් මේ කෑලි කෑලි වලට කැඩුවට පස්සේ දුර්බල වෙනවා. දුර්බල වුණාට පස්සේ Taman ළඟ දැනට තියෙන සද්ධාවෙන්, දැනට තියෙන සීලෙන්, දැනට තියෙන සතියෙන් ඕකත් එක්ක හැපි හැපි ඉන්නකොට ඒකේ දුර්වලතනක් හදලා පහර දෙන්න පුළුවන්. ඒ වගේ තමයි අපි ඉගෙන ගන්න හැදුවේ. අපි මේ භාවනා කරන කෙනෙක් මේ කාය සංඛාරත් එක්ක කටයුතු කරලා කොයි වෙලාවෙදීද අපිට කාය සංස්කාර සමතිකටපත් කරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් පස්සම්බයං කාය සංඛාරං අසසි සාමීති සික්කති පසම්බයං කාය සංකාරම් පස්ස සිස්සාමීති සික්ඛති කියලා. අපි සතිපට්ඨාන සූත්‍රයේ කායන පස්සනා පර්වයේ ඒ තුන්වෙනි අංකයට දකිනවා මේ කාය සංස්කාරයන් සංසිඳවන්න පුළුවන්. එතකොට මේ සංසිඳ වීම මේ සංස්කාරයෝ අනිත්‍ය බව තේරුම් ගන්න එකේ තුනෙන් එකක් පිළිබඳව අපි ඉස්සලාම අත්දකින්න වෙලාව. ඒක අපි දිග කතාවකින් එතෙන්ට ආවේ. අපි ඉස්සල්ලාම මේ කාය සංස්කාර සංසිඳුණ තැනට එන්න කිහි කී අතහරිනවා. අඹදරුවෝ, අලියැත්තු, රත්තරම් මිනිමුතු, නිශ්චල චංචල දේපල අතහැරලා අතහැරීමේ සංකේතයක් විදිහට කැලීට ප්‍රිය කරනවා. නැත්නම් අරණ්‍ය ගත වෙනවා. ඉතින් අරණ්‍ය ඇත්තටම ප්‍රිය නෑ. නමුත් අරකේ හිඳලා කරන්න බැරි නිසා කැලීට ඇවිල්ලා කැලේ හොඳයි. කැලේ වැඩේට හොඳයි කියලා ගන්නවා. ඊට පස්සේ ඒ කැලේ ඉන්න ගමන් මුළු කැලේම කරදර ගන්නවට වැඩිය මුළු කැලේ පිළිබඳව හිත කරදර ගන්නවට වැඩිය කය වශයෙන් විතරක් හිත කරදර ගන්න මගේ චිත්තනය මගේ මානසිකාරේ කයට විතරක් සීමා කරනවා. ඒකට එයාට gedara dora කරදරත් නැහැ. අරණ්‍ය කරදරත් නැහැ. තියෙනවා කරදර ටිකක් කය විතරයි. ඊට පස්සේ මේ කයම එහිම හිත නැවත නැවත යොදවනකොට යොදවනකොට යොදවනකොට එයාට තේරෙනවා ඇත්තට මේකට අපට තේරලාට වැඩිය බුදුහාමුදුරණ තේරිච්ච දෙයක් මේ කය කියලා කියන්නේ නැත්තම් කයේ නැතුවම බැරි අත්‍යන්ත කොටස තමයි නැත්තම් කයේ අනන්‍යතාවය රකින්න දේ තමයි ආස්වාද ප්‍රසවාස කියන්නේ. ඒකට කියනවා කාය සංඛාරකය. ඊට පස්සේ කයෙත් මේ වායෝ පොට්ටබ්බ ධාතුව ක්‍රියාත්මක වෙන හැටි දැනගත්තොත් ඒක කයම දැක්කා වගේ හිතා ගන්න. වෙන විදිහකට කියන්න තියෙන මේ කය කියන්නේ හතරමා ධාතු. හතරමා ධාතුන්ගෙන් ඉඳගෙන ඉන්න ඉරියව්වේදී මේ වායෝ ධාතුව ක්‍රියාත්මක වීමතෝ භාව සිද්ධියක්. අන්නේ වෙලාවේදී හුස්ම ටික දන්නවනම් මුළු කයම දන්නවා. එහෙම නැත්නම් මෙතෙන්දී අපි ඊයේ කියවිච්ච නැති එකක් මතක් කරගත්තොත් හුස්ම පේන්නේ නැත්නම් කය දැනගෙන හිටියත් ඇති. කය දැනගන්න එකේ සුවිශේෂ ඒකාග්‍රතාවයක් තමයි හුස්ම දන්නවයි කියන එක. හුස්ම දන්නේ නැත්නම් කය දැනගෙන හිටියත් අපි අරන්නේ gedarak දොරක් සම්බන්ධ තියෙන දුක් අයින් වුණා වෙනවා. අරණ්‍යයක් සම්බන්ධ දුක් අයින් වුණා වෙනවා. කයක් හා සම්බන්ධ දුක් ටිකක් තියෙනවා. ඉතින් ඒක හොඳයි. අච්චර මහා දුක්ඛන්දක් වෙනුවට මේකන් තව අඩු කිරීමක් තමයි ආස්වාස් රසල් ලැබුණා නම්. ඉතින් ඒක ප්‍රසිද්ධ කාරණාවක් භාවනා කරන හුඟ දෙනකොට ආස්වාස් ප්‍රසාසය හම්බ වෙන්නේ නැහැ. නමුත් ඒක බාධා කරගන්න අරකයි කයම දැනගෙන හිටියත් ක්‍රමයෙන් මේ ආස්වාස ප්‍රසවාස මුළුල්ල නැත්නම් ආස්වාස ප්‍රසවාස කය ඒත් එක්කම මේ මුළු කයම සංසිඳෙන්න පටන් ගන්නවා. කලත්තු කරපු මඩ වතුරක් වීදුරුවක දාලා කබඩ් එකක් උඩ තිබ්බා වගේ ඔක තැම්පත් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒකට ලොකු ශිල්පයක් ඕන හැබැයි. ඒ ඒ තැම්පතුව දැකගන්න ඒ තැම්පතුවට අනුග්‍රහකරනද ඒ තැම්පතුවට සප්පාය කරනු සරසලා දෙන්න ඒකට ආවඩන්න පොඩි සෙල්ලමක් නෙමෙයි කරන්න තියෙන්නේ. මොකද අපි සංසාරේ පුරාවට කරලා තියෙන මේක අවුස්සන එක. දැන් තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන එක තමයි සතුපට්ඨානදී ඉස්සලා දීර්ඝ උස්මක් කරන ඊට පස්සේ කෙටි උස්මක් කරන ඊට පස්සේ උස්ම සංසිඳෙන්න පටන් ගන්නවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ සංස්කාරයන්ගේ කාය සංස්කාර දැන් ඔන්න සංසිඳ වීමේ ක්‍රියාවලියක් අපි දන්නා මේක හුඟක් වෙලාවට අපි සමතයක් විදිහට සලකනවා. සමතේ කියන්නේ මේ කෑකොත් සංගහන සබාවක් සමතේටපත් කරනවා. අපි හිතමු සබාවට අදහස් දෙකක් ඇවිල්ලා. එක පැත්තක් කියනවා මෙහෙම වෙන්න ඕන. අනිත් පැත්ත මේ වෙන්න ඕන. දෙකුල කෑ ගහනවා. ඒක සභාපති කතා කරලා කියනවා මේක හොඳ නෑ. අපිට ඊගාවට යන්න හම්බෙන්නේ ඊගාව යෝජනාවට. ඒ නිසා අපි මේක රහස්චන්දයක් තියමු. එක්ක රහස්චන්දයක් තියුණ තාත උසුවට පස්සේ කියනවා දැන් සමතේකටපත් වෙන්නකෝ. මේක මේ අදහස ගත්තා. ඒක තීන්දුවයි. අපි ඊගාව යෝජනාවට යනවා. එහෙම නැතුව කෑගගා ඉන්න ගියොත් මුගක් සභාවල වෙන්නේ ඒකයි. සභා ගෞරවේ නැහැ. ඉතින් ඒ නිසා එකම දේ කිය කියා කචුකුචුක ගා ඉන්න මිසකත් සම්මතයකට එන්නේ නැහැ. ඒක තමයි සමතය කියන්නේ. ඉතින් මේ සමතය අපේ හිතේ ඇතුලේ කවදාකවත් මේ අපි චෛසික 50ක් තියෙනවා කිව්වොත් නැත්නම් 52 කිව්වොත් ඒ 52 කවදාවත් එකම දේ කියන්නේ නැහැ. හැමදාම රණ්ඩු. ඒක මේ බාහිර ලෝකේ තියෙන යුද්ධය වගේ තමයි. ඉතින් බාහිර යෝගේ යුද්ධය දැකලා හිතාගන්න හිත ඇතුලේ තියෙන යුද්ධය තමයි පේන්නේ. වෙන මොකක්වත් නැහැ. මේක යම් දවසක සංසිඳුණා නම් සමතේකටපත් වුණා නම් බාහිර ලෝකෙ ඉබේම සංසිඳෙනවා. කයත් සංසිඳෙනවා. ඒක අත්දකින්න යෝගාවචරය. ඒකට රිංගලා ගහක් මුල වාඩි වෙලා කය සංසිඳනකොට ওই ලෝකයෙන් එන මොන කරදරයක්වත් නැහැ. අවිසිච්ච මිනිසයා නගරයට ගිහිල්ලා රාජධානියට ගිහිල්ලා අර සභාවේ මේ සභාවේ ඉඳලා හිත කය අවුල් කරගන්න. දෙකම මානවයිති වාසිකම් ඕන එකක් ගන්න පුළුවන්. නමුත් මෙතෙන්ද කියනවා පස්සම්බයං කාය සංකාරං සංසිඳ වීම දැක්කනම් ඒ කෙනාට තේරෙනවා මේ ප්‍රයත්නය මේ කාය සංසිඳ වීමේ ප්‍රයත්නය ආස්වාස් ප්‍රස්වාස නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතු නැත්නම් හුස්ම කාය ආස්වාස් ප්‍රස්වාස කාය සංසිඳ වීමට අවුරුදු 7ක් යන්නේ නැහැ අවුරුදු 7ක්ම යන්නේ නැහැ හැබැයි දන්නවනම් ඒකයි කරන්න ඕනේ කියලා කරන්නේ ඒක අවශ්‍යනික දෙයක් නම් ඉතින් හතක් නෙවෙයි බුද්ධ කල්ප හතක් වුණත් යන්න පුළුවන්. ඉතින් ඒක දැනගත්තට පස්සේ කාය සංකාර සංසිඳෙනවා. ඊට පස්සේ ඒක නැවත නැවත කරනවා. ලක්ෂ කෝටි වාරයක් කරනකොට ඕක ඉතාම ගැඹුරු මට්ටම් වලට සංසිඳෙනවා. නමුත් ඒ කාය ආනපන මේ සතිපට්ඨාන සූත්‍රය උන් එහාට මොනක්වත් සඳහන් නැහැ. ඊට පස්සේ වේදනාන් පස්සනාවට යනවා. නමුත් මේක පිටත ලස්සන කතාවක් යනවා ආනපන සති සූත්‍රයේ මේ කය සංසිඳවමින් හුස්ම ගැනීම. කය සංසිද්ධුවෙන් ආස්වාස දකිනවා. කය සංසිද්ධුවෙන් ප්‍රසවාස දකිනවා. එතකොට හුදුට කැන්දේ ගලබීරුවා වගේ ආස්වාස ප්‍රසවාස දෙක උද ලස්සනට පේන්න පටන් අරගන්න. එහෙම නැත්නම් සංසුන් කයකින් සංසුන් හිතකින් ආස්වාස ප්‍රසවාස බලනකොට සබ්බ කාය පරිසංවේදී කියලා මේ ආස්වාස මේ මුල මේ මැද මේ අග කියලා නිකන් හරියට ඡායාව බෙදිච්ච වතුර වලකට බිල බලනකොට Tamange මූණ පේනවා වගේ. අරක රැලි නගලා තියෙනවා නම් කලවම් වෙලා තියෙනවා නම් මූණ කැඩි කැඩි යනවා. ඒ වගේ පේන පටන් ගන්න. මේ ටික අපි සාමාන්‍යයෙන් කායනුපස්සන විදිහට සලකනවා සතිපට්ඨානේ. නමුත් ආනපන සති තංගිරි මානන්ද එහෙම නැත්නම් චූල රාහුලෝ වාද වගේ සූත්‍රවල ඊට පස්සේ හුස්ම තවදුරටත් දිගේ යමින් මේ වේදනාවට පස්සනවත් හුස්ම හරහාම විස්තර කරනවා. චිත්තානුපස්සනාවත් හුස්ම හරහාම විස්තර කරනවා. ධම්මානුපස්සනාවත් හුස්ම හරහාම විස්තර කරනවා. ඉතින් මේ දෙක හරි සමාන්තර පාරවල් දෙක. මේ දෙකේම අද අපි මේ මාතෘකාවට ගන්න බලාපොරොත්තු වෙන මේ වචී සංඛාර සංසිද්ධ වීමක් සඳහන් වෙන්නේ ඒක හරි වැදගත්. ඇයි එහෙම සංසිඳින් ඒක සඳහන් වෙලා නැත්තේ කියන එක දැන් අවුරුදු 1500 කට විතර ඉස්සරලා අටුවාචාර්ය වංශයේ අහලා තියෙනවා. මේ ආනාපාන සති සූත්‍රයේ කාය සංඛාර පෙන්නලා තිනවා චිත්ත සංඛාර පෙන්නලා තිනවා ඒ වචී සංඛාර පෙන්නලා නැති ඒක හරි වැදගත් සතිපට්ඨාන සූත්‍රයේ අහන්න අපස්ථාවක් ඉන්නේ මොකද ඒක සඳහන් කරන්නේ කාය සංඛාර පමණ නිසා ඒකට අටුවාචාරින් වහන්සේ දෙන උත්තරේ අපි මේ වෙලාවට බාරගනිමු මේ දේශනාව ඉදිරියට යන්න ඉස්සල්ලාම දැනගන්න ඕනේ කායට කාය සංස්කාර වෙන්නේ ආස්වාස් ප්‍රස්වාස වගේ වචනේට වචී සංඛාර වෙන්නේ විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙක. අපි ඒකට උද්ෘතය ගන්නේ චුල්ල වේදාල සූත්‍රයේ. අනික සූත්‍රවලක් තියෙනවා. ඒක නිසා අපේ මේ හිත ඇතුලේ දොඩවන ගතියක් තියෙනවානේ. හිත දොඩමළු වෙනවානේ. හිත කතා නැදත් මුව කතා නැදත් වචන දොඩමළු වෙන වෙලාවක් තියෙනවානේ. ඒ දොඩමළුව වචනයේ හරි. ඒ දොඩමළුවෙන් තමයි වචන බින්දෙන්නේ. හිත නිතර හිත කතා කරුවේ නැතත් වචන කතා කරනොත් හිත කොයි වෙලාවෙත් දොඩමලුයි. ඒක රෑ නිින්දදීවත් නැති වෙන්නේ නැහැ කියලා මේ විතක්ක ਵਿਚාර හා සම්බන්ධ ස්නායු වලට ආවේගය ඒකෙන් එන ආවේග ගැන හොයන පරීක්ෂණ වල කියනවා අපි ඉඳ හැරගෙන හිටියද නිදාගෙන හිටියද කියලා වෙනසක් නැහැ හිත යකායි කම්මල වගේ තමයි. රෑ දවල් දෙකේම කච කච කච කච කච කච තමයි. කට්ටියකට ඉච්චාම දෙමලිච්චෝ ආවේ. උන්ගෙත් වැඩිම කතා කරනවානේ. ඉතින් මේක මේ කතාවට මුල් වෙන මේ විතක්ක ਵਿਚාර කියන චෛසසික දෙක ආනාපාන සති සූත්‍රයේ කියන්නේ සතිපට්ඨාන සූත්‍රය කියවෙන්නේත් නැහැ. ඒකට අටුවාචාන් වංශයේ දෙන උත්තරේ තමයි හිත කතා කිරීම නතර වෙන්නේ නැත්නම් කවදාකවත් කයේ කාය සංස්කාර සංසිඳෙන්නේ නැහැ. ඒක නිසා කය සංසිඳෙනව නම් කාගේ හරි ආස්වාද ප්‍රසාද දෙක සංසිඳෙනව නම් ඒ වෙනකොටත් විතක්ක ਵਿਚාරවල කීකරුකමක් හික්මීමක් සීතල ගතියක් ශික්ෂණයක් වෙලා මේ මේ මේකේ අනිත් පැත්ත දාලා තිනවා මහාශී භාවනා ක්‍රමය මොකද්ද කය මෙහෙම දා මේ හිත ඒකෝදි භාවයකටපත් කරන්න ඕනේ නම් හිත ඒකාග්‍ර කරන්න ඕනේ නම් හිත එක අරමුණකට දාන්න ඕනේ නම් ඉස්සල්ලාම අපි මේ විතක්ක ਵਿਚාර දෙක හරියට හසුරවන හැටි දැනගන්න ඕනේ. එහෙම නැත්නම් කවදාකවත් හිත එක අරමුණකට ගන්න බෑ. හිත නන්නත්තර අරමුණු වල දුවන එක තමයි කාමය කියන්නේ. ඒකට කාම ගුණ කියලා කියනවා. පිස්සු වැලිච්ච වඳුරෙක් වගේ අරකින් මේකෙන් ඒකෙන් මේකෙන් පැන පැන හිත තිනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. රූපවලත් විවිධ වර්ණ සටහන් තියෙනවා. සද්දවලත් විවිධ තරංග මාලා තියෙනවා. ගන්ධේත් තියෙනවා විවිධාකාර ගන්ධ සුවඳ. රසවලුත් රසමස උළු විවිධාකාරයි. කායට පස්සට විල්ලුද ಜಾති විවිධාකාරයි. හිතට එන බල්බూరు අදහස් විවිධාකාරයි. ඉතින් මේ වගේ හැසිරෙනකොට කාම ගුණයන්ගේ අබිරමණය කරන හිත පෘ탁ජන හිත ඒකට පෘ탁 පෘ탁 කියලා කියනවා. අරමුණෙන් අරමුණට පනින්නේ කාගේවත් න්‍යාය පත්‍රයකට නෙවෙයි. වැඩි කාමයේ තියෙන එකට පනිනවා. මිටි තනින් වතුර බැස යනවා. ඒ නිසා භාවනාවක් නොදන්න සතියක් නොදන්න ඕනම කෙනෙක්ගේ දුන්නට පස්සේ වැඩියෙන්ම කාමයේ තියෙන එකට හිත ඇදලා යන්නේ හරියට කබරේ බලුකුණකට ඇදලා යනවා. නැත්නම් බල්ලෙක් අසුචි ටිකක් දැකලා ඇදලා යනවා. ඒක වළක්වන්න බෑ. කොහොමඩක්වත් වළක්වන්න බෑ. අපි මොන සදාචාර දැම්මත් මොන සුදුරිදී අඳත් මොන සිල් රැක්කත් භාවනාවකින් මේක දකින්න තාක්කල් හිතේ කිසිම සදාචාරයක් නැහැ. ඒක හොඳට පේනවා නිින්ද ගියාම. ওই දවල් වරු වෙනම් අපි ඉතින් බොහොම ලස්සනට සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ හිටියට විහිනේදී කිසිම බය ලැජ්ජාවක් නැහැ. ඔක්කොම රෙදිත් නැහැ ලැජ්ජ බයත් නැහැ. ඒ තමයි හිතේ හැටි. නමුත් අපි භාවනා කරනවා කියලා කියන්නේ මේ පණින හැටි බලාගෙන ඉන්නවා. මෙහාට ඉඩ දුන්නොත් වැඩිම කාමේ තියෙන තැනට පනිනවා කියලා බලාිනකොට ලැජ්ජා හිතන ඕනම කෙනෙකුට. මේ කිසිම චාරයක් නැහැනේ. ආන්නේ මේ පනින හිත මේ එක අරමුණකට ගන්න. ඒකනේ සමතේ කියලා කියන්නේ. මේක සඳහා විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන්න වෙනවා පාවිච්චි කරලා යුතුයි. විතක්ක ਵਿਚාර සාර්ථක වුණොත් විතරයි අරමුණට හිත ගන්න පුළුවන් මේ විතක්ක ਵਿਚාර දෙකේ විතක්ක චෛසිකේ තමයි මෙනෙහි කරනවා කියලා කියන්නේ. ඉතින් මේ බුද්ධ ජයන්තියට පොඩ්ඩකට ඉස්සල්ලා මේ මහසිසඩෝ ස්වාමීන් වහන්සේ මේ වචී සංඛාර පිළිබඳව තියෙන මේ ගැඹුර දැකලා උන්වහන්සේ කාය සංඛාර සංසිඳීමට කලින් මේ වචී සංඛාර පාවිච්චියට අරගෙන ඒක සංසිද්ධ වීමේ ක්‍රමය තමයි ওই මෙනෙහි කිරීමේ ක්‍රමය. ඒක විශාල වශයෙන් හේතු වුණා බටහිරට බුද්ධ ආගම යන්න. මොකද විද්‍යානුකූල ක්‍රමයකට දැන් පහර දෙන්නේ. නිකම් උඩලංගොඩ බදා ගන්න යන්නේ නැහැ. දොඩංගොඩ එකක් අරගෙන ඒකට විතක්කේ දාලා බලමු. ඉතින් ඒ ක්‍රමේ තමයි අපි මෙහි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ. ඥානරම සංසි දකින්නකොට මේක උන්වහන්සේ දැනගත්තා. ඔක දොඩංගොඩ බදාගෙන හරියන්නේ එකක් ගන්න ඒකත් එක්ක යන්න. ඉතින් අන්න ඒකෙදි මේ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන්න ඇති මේ දේශනේ වැඩි වේලාවක් ගන්න බලාපොරොත්තු වෙනවා මම. ඒක කොහොමද මේ අදාන්ත වූ හිත සාන්ත දාන්ත භාවයට පත් කරන්නේ. එහෙම නැත්නම් මේ නන්නත්තර වෙන හිත එක පැත්තකට දාන්නේ. ඉතින් ඒක නිසා මේ ගුණදාස කපුගේ කවියක් තියෙනවා සසර පුරා දුවන තුරා දඟින දුවන පයින්න දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි නුවණක් ඇත්තන් කියලා. ඉතින් මම ඒක පොඩ්ඩක් පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරා සසර පුරා දුවන තුරා දුවන පයින්න දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි සතියක් ඇත්තන් කියලා. සතියක් කියන දවස් හතක් නෙමෙයි. සතියක් තියෙනවා. ඊට ඉස්සල්ලාම දකින්න ඕන හිතේ තියෙන කුපාඩි ගතිය. මේ හිතේ තියෙන නන්නත්තර වෙන ගතිය. නොකෑනම නොකෑමන දහපතුර පට්ටපඳුරු ගතිය දැක්කට පස්සේ කිසි කෙනෙකුට දෝෂයක් කියන්න හිතෙන්නේ නැහැ. මේ දිල් අරගෙන මේ ඉන අපේ හිතත් මෙහෙමනම් මේ සම්මා දිට්ඨියයි කියලා කියා ගන්න. බුද්ධ ශ්‍රාවකයෝ කියා ගන්න. වඳුරෙක්ගේ හිත ගැන අහන්න දෙයක් තියෙනවද? මිත්‍යා දෘෂ්ටිකගේ හිතක් ගැන අහන්න දෙයක් තියෙනවද? මේකත් මෙහෙමනම් නමුත් බුදුරජාණන් වහන්සේ අපිට ලොකු ආසනාදිලට මේක ප්‍රසිද්ධිය කතා කරන්න කියලා. විතක්ක ਵਿਚාර දාලා හිත පයින් පයින් තැනට ටෝච් එක ගහලා බලන්න කියලා. බයිනට ඕන වැඩේ අහුවෙනවා. කියා ගන්න බැරි තරම් ලැජ්ජයි. ඒ නිසා භාවනා කරන්නේ 90ක් යනව යන්න බෑ කියලා. මොකද ඒගොල්ලෝ හිතන්නේ මම සාන්ත දාන්ත දැනටපත් බොහොම හැදිච්ච මිනිහෙක්, හැදිච්ච ගෑණියක් කියලා එක එක්කත් ගන්න දෙයක් නෑ මේකේ. ඒ නිසා මේ විත්තක්යෙන් කරන්නේ ඉස්සල්ලාම අපි අර විදියට කය ගීගෙන් එළියට අරගෙන ආවිලා කැලේකට ගෙනිලා කැලේ මුත් අරගෙන කයට දාලා කය මුත් දාලා පුළුවන් නම් ආනාපානට දාලා ඒක මධ්‍යහන ලක්ෂ්‍ය වශයෙන් තියාන මේක පණින හැටි බලනවා. ශබ්දයට පයින් හැටි, වේදනාවට පයින් හැටි, හිතවිල්ලට පයින් හැටි. ඒක කාව කවුරුවක්වත් වැරද්දට ගන්න එපා. මොකද හැමෝටම තියෙන ලෙඩක්. හැමෝටම හොරි තියෙනවා නම් ආයෙකට සොරි කියන දෙයක් නැහැ ඔක්කොටම හොරි නම්. ඒ වගේ හොරියක් තමයි හිත පිට පයින්වයි කියනක මේගොල්ලෝ හිතනවා මේ භාවනා කරන්න ආපුවාම නිස්සරණට ඇතුල් වෙච්චාම හිත කී කරුවේ කියලා. ඒ එහෙම නෑ. ඉස්ලාම් බලින්නේ මේ විතක්කේ යොදලා බලනවා. හිත කොච්චර කොච්චර පිටපයින්නවද කියලා. ඒක ඒක ගුණයකුත් තියෙනවා. ඒ මොකද අපි දැන් ආනපන දීලානේ තියෙන්නේ මම මේ තාම මගේ දේශනාව කොටු කරලා තියෙන ඉඳගෙන ඉන්න එකට. ආනපන දීලා තියෙනවා කියලා එතන නැත්නම් පිම්බීම හැකිලිම දීලා තියෙනවා. නැත්නම් මේ කායේ ඉන්න කියලා දීලා තියෙනවා. මෙයාට බල්ලට කූඩුව හදලා දීලා තියෙනවා. එම් බල්ලා එමේ දුවනවා. ඉඳපු ගමන් කූඩු කූඩු කිව්වම කූඩුවටත් යනවා. ආනේ මේ ඉන්න වෙලාවදී මේ බල්ලා වැඩියෙන් දුවන්නේ කොයි අතරද කියලා බැලුවොත් ඒක තමයි අපේ චරිත ලක්ෂණ කියලා කියන්නේ. උගාක් වෙලාට ඒක රාගෙට දුවනවා. ඒකට අපි කියනවා රාග චරිතයක් කියලා. එහෙම නැත්නම් පැවිදි වෙච්ච අයක දුවන්නේ द्वේෂයට. භාවනා යෝගාවචරින්ගේ දුවන්නේ द्वේෂයට. ඒ හරි ලස්සන වැඩක් තියෙනේ. ගෙදර දොරේ ඉන්නකම් අපි සංසාරේ බැඳලා තියෙන්නේ රාගෙට. ගී ගියතරිය තිල් ගත්ත ගමන් द्वේෂයට. හරිය නිකන් මේ බෝධිලිම පාට මාරු කරනවා වගේ. දැන් හරනම් මේකට ආවට පස්සේ ද්වේෂය අඩු වෙන්න eBay. හ්ම්ම්. යෝගාචරයන්ට විතර තද වෙන භාවනා භාමතුරුන් විතර කේන්ති යන මෑණියෝරුන් විතර කේන්ති යන ලෝකයක් නැහැ. පොඩ්ඩ මම මිසුනොත් වහකනවා. පුදුමාකාර ද්වේෂයක් තියෙන. එහෙම නැත්තම් නිදිමත. ඉතින් මගේ හිත වැඩියෙන්ම කෝකටද යන්නේ කියලා පොඩ්ඩක් බලන්න. ඒකෙන් කියාගේ කේන්දරේ බලන්න ඕනේ නැහැ. ඔය එහෙම නැත්නම් අපි කියනවා මේ තත්කාලේ බලලා මේ සුබලා අසුබලාබල කියන සුබාසුබලාබල කේන්දර උපත්ති වෙලා නැත්නම් තත්කාලේ බලලා මේ තත්කාලේ නෙවෙයි ටක් ගාලා කියන්න පුළුවන් මේක හිටපන් කියලා කිව්වට පස්සේ හිත වැඩියෙන් පණින්නේ මොකේද කියලා ඒකෙන් අහුවෙනවා මම කවුද කියලා ඉතින් ඒක විශේෂඥ වෛද්‍යවරුන්ට හොයාගන්න බැරි රෝග ලක්ෂණ හිවිල්ලක් ඒක තියෙන. ඉතින් ඒක කවුරුවක්වත් දන්නේ නැහැ. ඒගොල්ලෝ හිතනවා එහෙම නැතුව හිත කාන්දම් කැල්ල දුවන ඉදි කට්ටක් වගේ ටක් ගාලා අල්ලයි කියලා. එහෙම නැහැ. එතකොට අපි මොකද කරන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක යොදවලා මූල කර්මස්ථානයේ මැද තියෙනවා. සීල වටේට අනේ කර්මණු ලක්ෂයකුත් එනවනේ. ඒක මේ මේ මගුල් සක්වලේ නතර කරන්න බෑ. දුන්නට පස්සේ මේ නික්ලේශී අරමුණට නොගිහින් මේ කෙලෙස් අරමුණ වලට පයින් හැටි බලපුවාම මේක කොච්චර කාලයක් නන්නතර වෙලා තියෙනවද කොච්චර කාර්යයක් ම්ලේච්ඡව හැසිරලා තියෙනවද ඉතින් පණින පැනිල්ල චරිත ලකුණු වගේ කිව්වට පණින් නැති කිසිම කෙනෙක් නැහැ මෙන්න මේ පණින ආකාරයේ බලලා හොඳටම ලැජ්ජා හිතෙනවා බුදුරජාණන්සේ කියන එක සංකතම් පටිච්චසමුප්පන්නං ඕලාරිකම් පයින් හැටි එතනම පේනවා මේ පිරිසිදු අරමුණ තියෙද්දි හිත පිට පයින්නවා පයින්නකොටම තේරෙනවා දැන් කක්ක කියලා දැන් කබලෙන් ලිපට පැන්නේ කියලා ඉතින් ආය ඕනනම් ගෙනත් තියාගන්න පුළුවන් ආන්නෙම කරනකොට කරනකොට මේ මේ පිරිසිදු අරමුණක් සීලයක් අයට දීලා හිතට පිරිසිදු අරමුණක් දීලා කිසිම බාධාවක් නැතුව මෙන්න මේකත් එක්ක ඉන්න කියලා කිව්වහම හිත පැදුරට තොරා පයින් හැටි අන්න එතකොට ඒ කෙනාට ඥානයක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් වැඩියෙන් මගේ හිතපන්නේ සද්දවලට වැඩියෙන් මගේ හිතපන්නේ වේදනාවලට වැඩියෙන් මගේ හිතෙන හිතවිලි වලට එතෙන් මට තියෙන ආසාව එතෙන් මට තියෙන මේකේ නුරුස්නා ගතිය එතෙන් මට තියෙන කම්මැලි පාවිච්චි නිදිමත ගතිය කියලා ඒක හරිම ඕලාරිකයි ඒක මේ කමඨාන් වார்த்தාව අහගෙන ඉන්නකොට හොඳටම කිය හැකි මෙයාට තියෙන මෙන්න මේ දෝෂේ පිටකෙන අහන්න ඕනේ ඒක අනුංගයක් වගේ අහන විදිහට විනිශ්චය කරන අදහසින් නෙවෙයි මට පේන්නේ මේකයි කියලා බැලුවොත් හරිම ලේසියි. ඒක ඕලාරිකයි. ඒක පටිච්ච සම්පන්න කියන්නත් බෑ කල්ලාතු ගියාට පස්සේ තමයි දන්නේ මෙයා කොයි යතරපණීද කියලා. සංකතං. එයාට හදාගන්න බෑ. හිතට පරිසරය දෙන්න ඕනේ. දුන්න ගමන් අංගතං ඕලාරිකම් පටික සම්පන්නම් කියලා ඒකට තියෙන ඕන්න බලන්න මෙච්චර පිරිසුදු බුද්ධ ශාසනයක් හම්බෙලා මෙච්චර පිරිසුදු මනුසාත්ම භාවයක් හම්බෙලා මෙච්චර පිරිසුදු චන සම්පත්තියක් හම්බුනාට පස්සේ මේ හිත පයින් ඇටි ආන්නේ සත්‍යයට මුහුණ දෙන්න බැරි ආයත තමයි අපි අසෘතවත් ප්‍රත්‍යඥය කියලා කියන්නේ. ඒ සත්‍යයට මුහුණ දෙන්න කැමති එක්කන යෝගාවචරයයි කියන. හැම යෝගාවචරයකම ආරම්භදී 100% e පරාදයි. කිසිම කෙනෙක් හිතන්න එපා මේ ප්ලග් එකට ගැහුවා වගේ එකපාරට ගිය ගමන් කරන්ට් එක එයි කියලා. එහෙම ඉන්නේ නැහැ. මෙන්න මේක දැනගන්න ගිහිල්ලා දැන් එයා දන්නවනම් දැන් මම මෙන්න මගේ මූල කර්මස්ථාන. එහෙම නැත්නම් මම ආනපාන. මේ තියදී මට සද්දට යනවා, වේදනකට යනවා, හිතවිලි යනවා. සමහර සද්ද, සමහර වේදනා, සමහර හිතවිලි ඇත්තටම බාධාකාරී. ඒකට කරන්න දෙයක් නැහැ. කියන්නේ අධික සද්ද. නැත්නම් අධික හිතවිලි. නැත්නම් අධික වේදනා. ඉතින් ඒසකිනෝ ආරම්භයේදී සද්ද අඩු තැනකට යන්නේ කියලා. ඉඳ ගන්න කියනවා වේදනාව නොයන තාලයකට. ඒකල හිතට දාගන්න කියලා කියනවා. මගේ හිත පුළුවන් නම් මේ මූල කර්මත්තාන්ට යාවා. නැත්නම් අදිෂ්ඨානයක් කරනවා අනේ කයේ වාත ගන්න ලැබේවා. අරවා මේ ඕනේ නැහැ. ඒ වෙලාවේ ගෙදර අරකුන්ට තනකොළ කපලා තියනවාද? එහෙම නැත්නම් ලයිට් බිල ගෙවලාද? එතන කයර් එකේ ටයර් හතරටම සමාන උලන් වැදිලා තියෙන දෙකක් බැහැලාද ඌ ගොඩාක් එනවා ඒක එන්නේ නැති කෙනෙක් නැහැ ඒ වෙලාව අදිෂ්ඨාන කරනවා නෙමෙයි ඉන්න පැයි ඉතින් මෙහෙම ඉන්නකොට අර බරපතල දේවල් ප්‍රයෝගයෙන් නතර කරන්න ඕන සාධික සද්ද තියෙන තැන වලට යන්න එපා අධික හිතවිලට ආර්ධනා කරන්නත් එපා අධික වේදනාව දෙන ඉරියව්වක ඉඳ ගන්නත් එපා මේ තුන නිසාම මෙව්ව දන්නේ නැති නිසාම බොහෝ යෝගාවචරයෝ ඒ අනවශ්‍ය තැන් වල නරක විදියට වාඩි වෙලා බුදුහාමරණක් දොස් කියනවා ධර්මයටත් දොස් කියනවා සංඝයටත් දොස් කියනවා භාවනා කරන්න බෑයි කියනවා සාධාරණයි නමුත් ඒකට ප්‍රයෝග කරන්න ඒක තවානක් දානකොට තවානට මේ මුල් ඉඩමේ තියෙන ಗುಣ දෙන්න බෑනේ ඒක වහලා ඒකට හොඳට හේවන දීලා වතුර දීලා කණු කැපෙන්න හදා ගන්න එපායි මොකද පළහැටි එනකොට බොහොම සියුම්නේ ඒක ලෙහුණාට පස්සේ නම් බිම ගිහිල්ලා හිටවන්න පුළුවන් ආන්නේ වගේ මේ යන්තම් භාවන හැදෙන වෙලාවේ උපරිම ඉව දෙන්න. ඒකේ ප්‍රධානම දේ තමයි Tamanට පාලනය කරන්න තියෙන්නේ සුවසේ වාඩි වෙන්න. මේ කුරුසෙට තියලා ඇන ගැහුවා වගේ පසපැත්ත උල තිබ්බා වගේ වාඩි වුණාම ඉතින් හරි අමාරු. ඉතින් ගිහිල්ලා බද්ද පරියංග ගහන්න හදනවා. බද්ද පරියංග කරන්න බැරි නිසා භාවනා කරන්න බෑයි කියනවා. ඔබ වාඩි වෙන සන්තෝෂෙන් වාඩි වෙන සමබරව වාඩි වෙන සිහිල් ලැහැති ලැහැල්ලු ස්වරූපෙන් සැහැල්ලු ඒකවත් තේරෙන්නේ. වැඩමුළු හතරක් පහක් යන්න වෙනවා කෙනෙකුට තේරුම් ගන්න පහසුවෙන් ඉන්න. මෙහෙම ඉන්නකොට අපි ඉතමර ප්‍රධානම බාධා තුන නෑනම සද්ද ඇහෙනවා. හැබැයි මට නෙවෙයි කතා කරන්නේ. වේදනාව වගේක් තියෙනවා දරා ගන්න බැරි නෑ. හිතීලි වගේක් එනවා පසුබිමේ බරපතල විදිහට ඇදගෙන යන්නේ. අන්න ඒ වගේ මට්ටමකට ආවොත් ඒතියෙදිත් අපිට යොමුවක් දෙන්න ඕන නම් ගුණයක් දෙන්න ඕන නම් මානසිකාරයක් දෙන්න ඕන නම් මනස කොහට යොමු කරන්න ඕන නම් ඒ අවශ්‍ය කරන අරමුණේ නම කියලා කතා කරන එක තමයි මෙනෙහි කරනවා කියන්නේ. එතකොට කියනවා ආස්වාසය එනකොටම ආස්වාසය කියලා මෙනෙහි කරන්න. ප්‍රස්වාසය එනකොටම ප්‍රස්වාසය කියලා මෙනෙහි කරන්න. එතන පිම්බීම හැකිලිම නම් එනේන එක මෙනෙහි කිරීම හරහා මෙනෙහි කරන අරමුණට ප්‍රමුඛතාවය දීලා එයාට ප්‍රධාන තැන දීලා අනික් අරමුණු අවචාවට දාන්න පුළුවන්. මේක තමයි මේ විතක්ක ਵਿਚාර දෙකේ කෘත්‍යය. ඒක හරියට කියනවා ගිනි පෙට්ටියට ගිනි කූරක් ගහලා කිලි පුළඟක් ගන්නවා වගේ. අපි දන්නවා ගිනි පුළට දමලා ගැහුවාට ගිනි පෙට්ටියෙන් නැත්නම් ගිනි පෙට්ටියට ගිනි කූරෙන් දමලා ගැහුවට කාදාත් කිඳරෙන්නේ නැහැ. ඉස්සෙල්ලා ගිනි පෙට්ටිය හරියට කෝණයකට අල්ල ගන්න ඕනේ. අල්ලන එකේ පැත්තේ එකම ගානකට එක කෝණයකට ගිනිකුර ගහන්න ඕනේ යම් ශක්තියක් දාලා. එතකොට ඒ දෙකේ පිරිමැදීමත් එක්ක පාරට ගිනි පුළඟක් පයින්නවා. ඒ වගේ අපි අර අරමුණ අපේකට ආස්වාස් ප්‍රසස් අරමුණ ඒක එක විදිහකට විතක්කෙන් අල්ල ගන්න ඕන. අල්ලන්න ਵਿਚාරේ රිංගවන්න ඕනේ මේක ඇතුළට. අරමුණට සමීපව පිරිමැදලා මේක මු르දුද, තදද, රස්නියද, සීතලද කියලා ඒ ටික බලනකොට මේ දෙක එකතු වෙනකොටම සතිය ආරමුණට යනකොටම තමයි එක පාරට තේරෙනවා දැන් නම් සතිය පිහිටියා. ගිනි පුළඟක් ආවා වගේ තේරෙනවා. ඒකට මේ ගිය ආත්ම නිවන් දැකලා තියෙන්න ඕනේ නැහැ. දැන් මට සතිය පිහිටියා. දැන් මම ඉඳගෙන බදන්නවා. මෙන්න මේක හෙලි කරන්න බැරි නිසා උඟ දෙනෙක් හිතනවා මේකට PhD එකක් කරන්න වෙයි. එහෙම නැත්නම් IT බුදුහාමරකම් ඉන්න වෙයි. නැත්නම් මේකට දසපාරමිතා පුරන්න වෙයි. එහෙම නැත්නම් මේකට ත්‍රි හේතුක ප්‍රතිසන්දි වෙනකම් ඉන්න වෙයි කියලා ලයිස්තුවක් හදාගන්න හදනවා. මට ඕනේ අරමුණට හිත ගියාද කියන එක. අපි බෝඩ් එකක් හයි කරලා ටාගට් එකක් ඊතලකින් විද විද විද විද ඉන්නකොට එක වෙලාවකට ගිහිල්ලා ඊතලයක් වැදුනා නම් බෝඩ් එකට ඒ එල්ලෙට ඉතින් තේරෙනවානේ. පිට ගියා නම් තේරෙනවා. ආන්නේ වගේ කොයි වෙලාවක හෝ Tamanට මේ මූල කර්මස්ථ ඉදිරියෙන් තියාගත්ත අරමුණට හිත ගියා නම් ඒක හරි හරීම භෞතික බස් දෙයක් භෞතික විද්‍යාවක් තියෙන. හරීම ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් එකක්. මේ බුදුම ස්වාමීන් වහන්සේ මම ගියදර පන්දිස්වාංශ කියනවා අපි ඉඳගෙන ඉන්න කැම මේසේ කට්ටියක් එක්ක කනකොට ආලගෙඩි ටිකක් තම්බලා කපලා කපලා තියනවා කියලා හිතන්න කියනවා මේසේ උඩ. Tamange අතේ තියෙන ගෑරප්පියෙන් අර ඈත තියෙන අල පිංගානට ඒ කාල කැලලකට අල හැන්ද බස්ස ගන්න යනකොට ගෑරිප්පෝ බස්ස ගන්න යනකොට මේක අමෝරගෙන ගිහලා ඇනලා බෑනේ. අහල පාලින මිනිස්සුගේ හොම්බකට රිවට් වෙනවනේ එතකොට. ඒ නිසා අල කෑල්ලක් කලලා අර ගෑරිප්පුවේ හැඩේ හැටියට මේක එහිමීට බස්සනකොට දැන් ගෑරිප්පුවේ දැවටුණා කියන එක තේරෙනවනේ. එතකොට ගෑරප්ප ගන්නකොට අරමුණත් මේ අලකැලලත් එක්ක එන්නේ. ඒ වෙනතන් කනා බල්ලන් ගන්නවා වගේ බල්ල කරන්න බෑනේ ඒකේ. අන්නේ වගේ දැන් මේ අලකැලලට මම ගහන්නේ. ඒකට මෙන්න මෙතෙන් පටන් ගන්න ඕනේ කියලා මෙන්න වසන වගේ අරමුණු රාශියක් තියෙනකොට Tamanට අවශ්‍ය අරමුණට නියම කෝණයෙන් ගහලා නියම බලය දැම්මට පස්සේ අරමුණත් එක්ක දැවටෙන ගතිය ඒක අරමුණ වශී වීමක් ඇතන තියෙන. ඒක පිළිබඳව ඥානපෝනික ස්වාමීන් වහන්සේ පොතේ සඳහන් කරලා තියෙනවා. ඒ යකදුරෝ මතුරුනකොට යක්ෂ සීනාවටම ආරාධනා කරනවානේ. ආරාධනා කළා දැන් වැහෙන්නේ මොන යකාද කියලා. නම කියලා කතා කරොත් යකා බයයිලු. බැරි වෙලාව සීරියකා වැහෙන වෙලාවේදී කලු කුමාර දිෂ්ටි කිව්වොත් අරුට තද වෙනවා. සීරියකා තව සීරිපත් හිර වෙනවා. තෝ තෝ තෝ සීරියකාද කියලා වොත් එහෙම කීකර වෙනවා. ඒ වගේ ඕනෙම කෙලෙසයකට නම කියලා කතා කරුවොත් ඒක කීකර වෙනවා. ඒ වගේ තමයි ආස්වාසයට ආස්වාසය කියලා කතා කරුවොත් යත් කීකර වෙනවා. ප්‍රස්වාසයට ප්‍රස්වාසය කියලා කතා කරුවොත් කීකර වෙනවා. අන්නේ ක්‍රමයට දැන් අල අලදීසිය දිහා බල මෙන්න මේ අල ගහලා මං ගහන. මෙන්න මෙහෙමයි කියලා මම මේ ආස්වාස් ප්‍රස්වාසය තේරුම් ගත්තේ. ඒකට කියලා වදිනකොට අල කැලේ දැවටෙනකොට මගේ ඇරප්පු තමයි තේරෙනවා වගේ. ආ මගේ හිත ආස්වාසයට ගියා. මගේ හිත ප්‍රස්වාසයට ගියා කියලා අරමුණේ දැවට එන ගතිය විතක්කේ නම් ඒක බහිනකොට අල කැල හොඳට තැඹිලාද නැද්ද කොච්චර බර දාන්න ඕනද කියලා ඒකේ විචාර බුද්ධියකුත් එතනම තියෙනවා. ඉතින් මේ දේ මේ විතක්කේ සහ විචාර තමයි ගොඩාක් අරමුණු තිනකොට අවශ්‍ය කරන අරමුණට දිශාගත කිරීම යොමු කිරීම ඒකට විතක්කේ යෙදවීම කියන එක මානව මනසේ තියෙන සුවිශේෂී ගතියක්. මේ ස්වභාවික වර්ණයට එහා ගිය දෙයක්. එහෙම නැත්නම් මේ අපි විතක්කේ ඉදුවේ නැත්නම් අපි කාමෙටනේ අදින්නේ. ඒතර ස්වභාවික වර්ණය අනුව අපි ಜಾතිය බෝ කරන්නමයි යන්නේ. කාමේ තමයි දුවන්නේ. දැන් අපි බුදුහාමුදුරුවෝ කියපු නිසා අරමුණු රාශියක් තියෙන තැන නික්ලේශී අරමුණකට මධ්‍යස්ථ අරමුණකට ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණට මේක නැවත නැවතත් මෙහෙම ගහ ගහ ඉන්නකොට වරදින්නෙම නෑ. හරියනවාමයි. ඒකට විශේෂයෙන් වැදගත් ශ්‍රද්ධාව. ඉසල ඉසල හරි අසාර්ථකයි. ගහගා ගහගා ඉන්නකොට දුනු ආයෙක් දුන්නේ වෙඩි තියන්න ඉගෙන ගන්නවා වගේ. වෙඩික්කාරයෙක් හරියට එල්ලේට වෙඩි තියන්න ඉගෙන ගන්නවා වගේ. කර කර කර ඉන්නද වෙන ක්‍රමයකුත් නැහැ. ගහගෙන ඉනකොට ඔන්න දවසක ඔන්න ආස්වාසයට වැදුනා. පිට පිට ආස්වාස දෙක තුනක් වැදුනා. ආන්නේම යනකොට විතක්කේ වශයෙන් ආන ආස්වාසත් එක්ක සම්බන්ධ වීම වැඩි වෙනවා නම් ඒ වැඩිච්ච අරමුණේ අලගිය මුලගිය දේවල් ව්‍යංජන අනු ව්‍යංජන අංග ප්‍රත්‍යංග අහුල ගන්න තියෙන ඊට වැඩි අහුලන්න අහුලන්න ඊගාව පාර අරමුණටම වදින තියෙන ඉඩත් වැඩි. ඒ නිසා අරමුණට හිත විතක්කේ ගිය ගමන් නිකන් එන්න එපා. ඒක විචාර බුද්ධිය දාලා බලන්න මම මේ හිත තියෙන මගේ ආස්වාසය නම් ආස්වාසයට ගියේ සද්දයකට නෙමෙයි කියලා කොහොමද දන්නේ? වේදනාවකට නෙමෙයි කියලා කොහොමද දන්නේ? හිතවිල්ලකට නෙමෙයි කියලා කොහොමද දන්නේ? ආයෙත් ඒ ආස්වාසේ ಗುಣ ටික ගියා. මේකට නාසිකාග්‍රේ මේක තියෙන. එහෙම නැත්නම් මේක සීතලට දැනෙන්නේ. ඒක නැත්නම් මේක දිගට දැනෙන්නේ. දැන් ප්‍රස්වාසය. එතනමද ප්‍රශ්නියද කොටද කියලා ආන්නේ තොරතුරු ටික අල්ලා ගන්නකොට ඒ ටික වார்த்தාවට දානකොට අහගෙන ඉන්න කරණ තියෙනවා. මෙයාට විතක්ක ਵਿਚාර තේරෙනවා. අලගිය මුලගිය කියන්න බලුවා. ඉතින් ඒක තමයි භාවනාවට බැස ගැනීම මේ විශේෂයෙන් මහා ශීක්‍රමේ පෙන්නනවා මෙන්න මෙතනින් අල්ලලා දුන්නා යාට ඕනම දී ඇති චිත්තක්ෂණයක අරමුණු රාශි රාශියනෝ ඒක වළක්වන්න බෑ මේ දී ඇති රාශි වලින් මේ අරමුණට Tamanට ඕනේ අරමුණට හිත මෙහෙවීමේ ශක්තිය තමයි මේ භාවනා පිටකොන්ද කියන්නේ ඒකේ ස්වාමීන් වහන්සේලා කියනවා ධෛර්ය කරන්න මේ විතක්ක ਵਿਚාර කියන එක ධෛර්ය කරන්න මුං ඇට ටිකක් අරගෙන සමාන මට්ටමේ වැලිත් එක 150ට 50 කලවම් කරලා පරවිරයන්කට දාන්න කියලා. පරයියේ කවදාකවත් වැලියට ඒකට ගහයිද කියලා. කද්දාවත් නැහැ. උට්ටක් ගල ගහන්නේ මුං ඇටයට තමයි. ඒ වගේ අපිට තියෙනවා මේ ආත්මේ দমন කිරීමේ ශක්තියක්. සසර පුරා දුවන තුරා දුවන පයින් දඟලන හිත තැම්පත් කරගත හැකි වෙයි සතියක් නැත්තම් ගාය ගැන ගැන නුවණක් නැත්තම් කිය. ඉතින් මේක කවුරු හරි කරලා දෙයි කියලා හිතනත් දැන් මගේ දුව මට කරලා දෙයි මන් නැති කාලේ. මගේ මහත්තයා කරලා දෙයි. එහෙනම් මන්ත්‍රීතුමා ඇවිල්ලා කරලා දෙයි. අම්මා මන්ත්‍රීතුමාට වැඩිය ඇමතිතුමා නම් ෂෝකේකට කරලා දෙන්න පුළුවන් කියලා ඉතින් අපි එක එකා ගැන බල බලා හිටපු සංසාරේ කවදාවත් හරියන්නේ නැහැ කියන එක බුදුරජාණන්සේ කියනවා රාහුල කුමාරටත් කියනවා යසෝදරාවටත් කියනවා ඉදා මේ සුද්ධෝදරණ කිව්වා හරියන්නේ නැහැ ඔය එක එක්කත් කරන්නේ කරන්න උන් දැනගෙන ඉන්න eBay මේ ඔක්කොම දැන බුදුහාමුදුරුවෝත් කියනෝනේ මට උඹට කරලා දෙන්න බැර ආවුලම කරගන්න নানা ප්‍රකාර අරමුණු තියෙදි උඹට ඕනේ අරමුණට ගහලා ගහලා බලපන් කවදා හරි හරි ගිය දවසේ අවුරුදු 7 රාහුල කුමාරයයි එතකොට මං හිතන්නේ යසෝදරාව හම්බෙන්නට අවුරුදු 35යි බඳිනකොට 16යි තව හතක් එකතු කරන්නකෝ එතකොට 23යි. යුද්ධෝදන රජු කොච්චරද? ඔය තුන් දිනාටම සමාන අයිතිවාසිකම් තියෙනවා. අවශ්‍ය අරමුණට හිත යොදවීමේ ශක්තිය අතිම ගෑනු පිරිමිකම්. බුදුහාමරගේ දුවද, අඹුවද, තාත්තද කියලා ප්‍රශ්නේ නැහැ. මේක කියලා දෙන්න තමයි බුදුරජාණන් මේ උත්සාහ කරන්නේ. උඹට ඕනේ අරමුණට ගහපන් ඒක කෙලෙස් නෑ. ඒක මධ්‍යස්ථයි. ඒක ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. අන්නේම ගහලා ගහලා ගහලා ගහලා කවදා හරි යෝගාවචරයට තේරුනොත් අරමුණු වැඩිවීම නෙවෙයි කෙලස් කියන්නේ. අරමුණු වල චාරයක් නැතිකම. අවශ්‍ය දේට හිත යොමු කරගන්න පුළුවන් නම් මේ කෙලස් අරමුණේ නික්ලේශී වෙන්න පුළුවන්. මේක තමයි බුදුහාමුදුර කියන්නේ. මේක තමයි ධර්මය කියලා කියන්නේ. මේක තමයි සංඥා කරන්නේ. මේකටයි අපි ඉල් ගන්නෙ. ගහලා ගහලා ගහලා පුරුදු වුණාට පස්සේ දවසක Tamanට තේරෙයි. දැන් අපි අපි දෙවෙනි තුන්වෙනි දවසේ ඉන්නේ හතර පහ වෙනකොට තේරෙනවා. ඒ ඉඳගත්තට පස්සේ අවශ්‍ය අරමුණට ස්වභාවයෙන් යන ගතියක් එන්න පටන් ගන්නවා. නැත්නම් අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් එන්න පටන් ගන්නවා. ඒක කියනවා කිරිදෝන වෙලාවට ගොපල්ලා මේ කිරිමඩුවට එනකොට බුරුල් ඔලුව වලට බැසියන්ගේ බුරුල් වලට කිරි එරනවා. ඒ බාල්දි සද්දය ඇහෙනකොට බුරුල් හොදනකොට දෝන එක විතරයි තියෙන්නේ. අනික් වෙලාවට ගියාට කිරි නැහැ. ඒක එළඹෙන වෙලාවක් තියෙනවා. හැමදාම මේ යෝගේ එනකොට වැසිට කිරියරනවා. ආහන්නේ වගේ තමයි තේරෙනවා මෙන්න මේ මේ කරුණු හරි ගස්සනකොට රස සී එනකොට යෝගේ යෙදෙනකොට අරමුණට හිත යන ගතිය වැඩි. ඉතින් යෝගාවචරය ඒවට උදව් කරන්න පුළුවන් තරම් බලන්න ඕනේ මේ විතක්ක ਵਿਚාර දෙකට තනක් කරන් දීලා. එයා ගහන ගහන පාර වගේ හරියන්නේ නැහැ. නමුත් ඊට වැඩිය හරියන වෙලාවක් එන්න ගියාට පස්සේ අරමුණ සහ මෙනෙහි කරන හිත දෙක ඊතලයෙන් විදිනවා වගේ ගහන ගහන පාර වැඩියෙන් වදින්න පටන් අරගත්තොත් ඒක කර කර ඉන්නකොට අරමුණ සහ හිත අතර ඉඩ අඩු වෙන ගතියක් එන්න පටන් ගන්නවා. දෙක සමීප වෙන ගතියක් එන්න පටන් ගන්නවා. මේ බොහොම ඈතින් ඇසුරු කරපු එකන ආලිංගනයකට එනා වගේ තේරෙන පටන් ගන්නවා. ඒක මේ භාවනා වශී ගතියක්. දිගින් දිගට භාවනා කරන ගමන් මෙන්න මේකට උදව් කරන්න මේ ළඟට ගන්න ගතිය වැඩි කරන්න නම් අරමුණේ රස බලන්න කියන අරමුණ දිගද කොටද උණුසුමද සිසිලද කම්පනද චංචලද මේ අරමුණ රස කියවන්න කියවන්න තමයි විචාර බුද්ධිය වැඩි වෙන්න වැඩි වෙන්න අරමුණ සහ මෙනෙහි කරන හිත අතර සමීප වීමක් වෙලා එක වෙලාවකට මේක නිකන් එකිනෙකා බදා ගන්න තැනකට එනවා ආලිංගනය කරන තැනකට එනවා සමත භාවනාදී ඒකට කියනවා ධ්‍යානය කියලා. විපස්සනා භාවනාදී කියනවා අපි කාන්දම් කැලලක් ළඟට එහට කටට තල්ලු කරන තල්ලු කරන තල්ලු කරන යනකොට ඒ කාන්දම් ශේෂ්ත්‍රය තුළට යනකම් තල්ලු කරන්න ඕනේ. ශේෂ්ත්‍රය තුළ ගියාට පස්සේ ඒක තැනදී ඒක පාට කාන්දම් කැලල ඇදලා ගන්න. ආන්නේ මෙතෙන්ට ආවට පස්සේ Tamanට තියෙන දැන් අරමුණයි හිතයි දෙකම එකයි. අරමුණට හිත බොහොම සමීප වෙලා තියෙනවා. මෙතනදී මෙතෙන්ටයි මම මේ දිගට කියාගෙන ආවේ. මෙතෙන්දි තවදුරටත් විතක්ක කරන්න ඕනේ නැහැ. දැන් අරමුණ හිත ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. අරමුණ හිත ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. ආන්න මේ වෙලාවේ විතක්ක කරන්න ගත්තොත් දැන් නිදාගත්ත බබාටත් උරතල් නැලවිලි කවි කියන தත්ත්වයට එනවා. බබා නිදිනන් නැලවිලි කවි නතර කරන්න ඕන. එනිසා එතෙන්ද එනකොට නැත්නම් මෙතෙන් එනකන් ගෙනියලා දැන් හරියි. දැන් ඉතින් හිමීට හිමීට කියලා බබබුදි කරනවා වගේ. එතකොට තමයි පස්සම්බයං කාය සංකාරම් එන්නේ. කයත් දැන් සංදින්නට පටන් ගන්නවා. ආනාපාන සංදිපණ. එතකොට එයාට මේක කරගන්න දීලා විතක්ක ਵਿਚාර කරන්නේ නැතුව යන්න දෙන්න පුළුවන්කම මොන්න තරම් ඥානයක්ද කියලා හිතන්න. දන්නේ නැතුව දිගටම තල්ලතර බොරළු ගහනවා වගේ මෙනෙහි කරගෙන මෙනෙහි කරන මෙනෙහි කරන යන්න ගත්තොත් කාදාකත් හිත දැන්පත් වෙන්නේ. හිතේ නතු භාවය අරමුණේ නතු භාවය තමයි තේරෙන්නේ. ඒක නිසා මෙතෙන් යනකම් විතක්ක කරන්න ඕනේ. ඊට පස්සේ යන්නයි. ඊට පස්සේ ආයෙ හිත කලබල වුණා කියන්නේ ආයෙ සටක් පොඩ්ඩක් විතක් කරලා බලන්න. ආයෙ නතර කරලා බලන්න. ඔහොමම කරනකොට සවිතක්ක සවිචාර පළවෙනි ධ්‍යානය කියලා තමයි බුදුරජාණන් වහන්සේ සාමාන්‍යයෙන් මේ සමත භාවනාදී උගන්වන්නේ. විතක්ක ਵਿਚාර සහිත පළවෙනි ධ්‍යානය. දෙවෙනි ධ්‍යානයේ විතරයි ප්‍රීතිය හම්බ වෙන්නේ. ප්‍රීතිය එන්න නම් අවිතක්කං අවිචාරං පීති සුඛං සමාධිජං. විතක්ක ਵਿਚාර හලන්න ඕනේ. අර මෙතෙන්ට එනකම් පාවිච්චි කරපු එකම ආයුධය, එකම ක්‍රමවේදය, එකම ශිල්පේ හලන්න ඕනේ. හැලුවොත් විතක්ක ਵਿਚාර කලබලයක් නැතුව ප්‍රීතිය සහිත දෙවෙනි ධානය ලැබෙනවා. මේක බොහොම සමාන්තරව විපස්සනාවේදී සිද්ධ වෙනවා. මෙනෙහි කරමින් මෙනෙහි කරමින් අපි ඇත කරගත්ත මේ ආස්වාද ප්‍රසවාසයේ පිම්බීම හැකිලිම මොකක් හරි අරමුණ හොඳට තමන්ට නතු වුණාට පස්සේ මේචල් වුණාට පස්සේ එහෙම නැත්නම් කීකරු වුණාට පස්සේ එහෙම නැත්නම් වළංගු වුණාට පස්සේ මේකට බලනින්නේ දිනට ඇසුරු කරන්න තියලා මෙනෙහි කරන්න නැතුව යන්න පුළුවන් කියලා. මේක දැන් කතාවේ දාන්න පුළුවන් සක්මනට මෙනේ කරමින් මෙනේ කරමින් සක්මන් කරලා ඉබේ සක්මන වෙන්න ආරින්න. ඊය ස්වයන් සිද්ධව සක්මන වෙන්න. මෙනේ කරන්නේ නැතුව සක්මන වෙන්න. වම දකුණු වශයෙන් දකින්න තු ගිඩිය පිටින් ඇවිදිනවා දකින්න. මේන මේ වගේ කවදා හෝ යෝගාවචරය දත්ම දෙන වෙලාවේ සතිය පිහිටවන්න ගත්තොත් හැමදාම දත්ම දෙන වෙලාවේදී බුරුසෝට බෙහෙත් ටික ගන්න හැටි දතර දාලා මදින හැටි කරගෙන කරගෙන ගියාට පස්සේ අන්තිමට උදේට දත් මතින වෙලාවට සතිය පිහිටවන්න ඕන කියන පාඩම ඉබේම එන්න පටන් ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ දත් මතින කතාව කියලා නෑ. ඉදිරිය බලද්දි, පැත්ත බලද්දි, අත නමද්දි, අත දිගාරිද්දි, කතා කරද්දි, කතා නොකර ඉඳද්දි, කනකොට, බොනකොට, යනකොට, එනකොට, සිවුර වළඳනකොට, පාත්‍රය අතර ගන්නකොට, වැසිලි කරනකොට, කැසිලි කරනකොට පෙන්නලා දීලා තියෙනවා. මේ මල පහ කරන්න වැසිකිළියට ගියත්, මලක් අරගෙන ගඳ කිළියට ගියත්, සතියෙන් නම් කරන්නේ එකම පින. ඉතින් ඕකට හරියට කේන්ති යන අපේ කට්ටියට එහෙම කියනකොට මල පහ කරන්න වැතිකිලියට යනකොටයි මල පූජා කරන්නයි ගන්ධකිලියට යනකොටයි දෙකම කරන්නේ එළඹ සිටි සිහියෙන් නම් හැබැයි අපි ත්‍රිපිටකේ කොතනකවත් මේ සඳහන් වෙලා නැහැ මම දන්න විදිහට වැසිකිලි නිවන් දැක්ක කතාවක්. වෙන්න ඇති. ඒක නැති වෙන්න බෑ. ඔය ඉස්සර තිබුණ නැහැනේ වැසිකිලි මේ උලංගකක උරුළු සද්දය අහා ගස් යටනේ වැඩේ කරේ. ඒ නිසා ඒ දවස්වල හොඳ ඔය ඔය කොන්ස්ටිපේෂන් ඇත්තෙත් නැහැ. ඔය සද්දින්ගේ සද්ද ඇහෙනකොට උලන් වදිනකොට නිකන් බක්කලෝක යනවා. ඒ නිසා වැසිකිලි නින්ද කතාව ත්‍රිපිටකේ නෑ. එන්න විදියක් නෑ. මොකද ඒක තිබුණ නෑ ඕක. දැන් දැන්ටත් ඉන්දියාවට යනකොට මුළු ඉන්දියාවම වැසිකිලියක්. ඕන දැනකට වැසිකිලි යන ගියාම එළියේද ඇතුළේද කියලා. ඔය ගයිඩ්ලයින් අහනකොට එළිය කියනවා ආර උප්පන්දු රෝගයක් තියෙන අන්නේ එතෙන්ට යන්න කියනවා. ඈ අනේ ඇතුලේ දෝන්නේ නැහැ. ඇතුලේ කෙනා කිලෝමීටර එකමාර පොලිම තියෙනවා. බස් එක නතර කරගෙන ඉන්නම් පැය 3ක් විතර රග එනන් ගිහිල්ලා ඉන්නේ කියන. ඒක ඇතුලේ හැබැයි ඇතුලේ පිටේකට වැඩි එකක්. ඔව වැඩක් නැහැ. මේකට මම මේ කියන්න හදන්නේ අපිට මේ වගේ තැනට ඇවිල්ලා අට සිල් පොරවන සිවුරු දාගෙන බාපණ දාගෙන අපි වැඩි පටන් ගත්තට විතක්ක ਵਿਚාර දෙක අල්ලා ගත්තොත් නිචිපතා කරන කොයි එකට හරි සතිය දාලා බලන්න ඉබේම ඉස්සරට එක කෙල්ල දෙනවා ඒක අපි මේ සතිපාසලේ පුදුමාකාර විදිහට පාවිච්චි කරනවා. ළමයින්ට කියලා දෙනවා. දුන්නා පස්සේ වෙලාවට එනකොට අර එඬේරා ගාලට එනකොට හරකුන්ට කිරියටනා වගේ ඒ උදේ දත්මති වෙලාවට ළමයින්ට සතිය පිහිටලා. ආනේ විදිහට කරන්න ගියාම මේ විතක්ක ਵਿਚාර දෙක යොදවලා මෙහෙवला හිත කීකරු කරගන්න හැටිත් අවශ්‍ය තැනට හිත යන්න පුරුදු වුණාට පස්සේ ඒක මෙහෙවීමකින් තොරව ඒකට කියනවා අනායාසයෙන් කියලා. ස්වයන් සිද්ධ වෙන්න හදන වෙලාවක නොකර ඉන්න එකයි අවශ්‍ය වෙලාවට නැවත ඕනනම් ආයෙ කරන එකයි මේක හරි අමාරුයි කියලා දෙන්න. කියන්න පුළුවන්. සමහර පණන් ගත්තා දිග්ගටෝම බුල්ඩෝසර් එකේ ස්ටාර්ට් කරා වගේ ඉතින් මෙනෙහි කර කර යනවා. හරියට මෙනෙහි කරන වැරදුනත් මෙනෙහි කරනවා. සමහරු මෙනෙහි නොකරම ආ ඊයේ හරි කියන්නේ අද එන්න එපායි කියලා බලාපොරොත්තු වෙනවා. දෙකම බෑ. අවස්ථානුකූල මේ විතක්ක ਵਿਚාර දෙක පාවිච්චි කරන හැටි දන්නවනම් හැමදාම යෝගාවචරය පටන් ගන්න ඕනේ ආදුනිකෙක් විදියට. කවදාවත් භාවනා කරපු නැති විදියට බුද්ධ ගෞරවේ, ධර්ම ගෞරවේ. කොතැනද කොච්චරක්ද ඕන කරන්න කියලා යාට තේරෙන්න ඕනේ ඊට පස්සේ. තේරෙන පස්සේ අවශ්‍ය ප්‍රමාණයට යනකම් තල්ලුවක් දීලා ඊට පස්සේ හඬාරිනකොට තමයි තේරෙන පටන් ගන්නවා අරමුණ නතු කර ගැනීම ගහලා බැනලා කරන්න බෑ. මුලදි ටිකක් මෙනෙහි කිරීම දාන්න ඕනේ. දාලා හර ගියාට පස්සේ ගන්න ගියාම මේ මෙනෙහි කිරීමකින් තොරව ස්වයන් සිද්ධව භාවනාව යන්න පටන් ගන්න දවස් තමයි විපස්සනා පටන් ගන්න. එතෙන්ට එනකන් සීල සමාධි පැත්ත වැඩ කරනවා. දවසක යෝගාචරයට තේරෙනොත් දැන් මේ හරක් දෙන්න බැඳගන්න එක විතරයි තියෙන උන් අදිනවා දැන් කියලා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ එඬේරෙක් ගොපල්ලෙක් හරක් කට්ටියක් අරගෙන යනවා කුඹුරක් අයිනේ තනකොළ කවන්න. එතකොට තනකොළ තියෙද්දි හරක බලනවනේ කුඹුරේ තියෙන භෝගේ කන්න. මොකද ඒක පොහොර දාලා වතුර දීලා හදලා ඒකට හරක් නිසා අයිතිකාරයෙක්ගේ කුටි කන්න වෙනවා. ඒ නිසා ගොපල්ලා නිතරම බලනවා වනාත පැත්තට එලවලා නියරේ කාපන් භෝගෙට යන්න දෙන්නේ නැති. ඒ නිසා ගුණාට දන්නේ නැහැ නේ. ඌ වැඩිම භෝගේ කණ්ඩා හදනවා. ඉතින් එතකොට හරක් කරන්න බලන ගොපල්ලට නිතරම හැගහගෙන ඉන්න ඕනේ. නමුත් යම් දවසක ගෝයන් කැපලා ඉවරුණා නම් දැන් හරකුන්ට යායේ කණ්ඩ දෙන්න පුළුවන්. ඒතර ඉපනැල්ල කන්න පුළුවන්, නියර කන්න පුළුවන්, වනාතේ කන්න පුළුවන්. එදාට කොපල්ලට තියෙන්නේ ඔය පිදුරු මඩුවට ගිහලා ෆ්ලූට් එකක් ගහගෙන නිකන් ඉන්න එකයි. කරක් කනවා. දැන් එදාටත් කෙවිතක් කරගෙන ඉවලා මේ වනාතර විතරක් කෙලවන්න ගියොත් හරකට අප්සෙට් යනවා මම දහරක මූ දහරක කියලා. හුඟක් වෙලාට යෝගාවචරින්ට ඕනෝක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා භෝගේ හිඳ භෝගේ කපනකම් රකින්න. දැන් භෝගේ කැපුවට පස්සේ කියන සක්මන ඉබේ වෙනවනම් ආයෙකට කොක් ගන්න යන්න එපා. උඩ යන්නනේ ගිහිල්ලා ආය ආවොත් කරදර වුණොත් මෙනෙහි කරන්න. භාවනා කරනකොටත් ඉබේම ආනාපානට යනවනම් මෙනෙහි කිරීම නතර කරලා බලන්න යාටම ඇසුර පාත් ගන්න දෙන්න. එතකොට මෙනෙහි කිරීමක් නැති සහිතේ කලකොල ගතිය අඩු වෙනවා. මෙනෙහි කිරීම තියෙන හිත නිතරම අර වතුරු වීදුරකට මඩ ටිකක් කලවම් කරලා කබඩයක් උඩ තිබ්බා වගේ නෙමෙයි කලවම් කලත්තු කරනවා වගේ. කලත්තු කරන්න ඕනේ මුලදී. අවශ්‍ය නැති වෙලාවක අතාරින්න. ආනේ දේ කරන්න ඉගෙන ගන්න ඕන යෝගාවචර මේ දරුවෝ හදන හැටි තේරුම් ගනි. අම්මලා තාත්තලා උදේ ඉඳලා හැන්ද වෙනකන් දරුවන්ගේ වැඩවලට ඇඟිලි ගන්න. ඉතින් උන් අනිවාර්යයෙන්ම මට අපටයි වෛර කරනවා. අපේ ගෙදර 10 10 11 දෙනෙක් කරන වෙලාවේ අපි පුංචි කාලේ අම්මා ඇවිල්ලා අපි කක්ක කරපුවාම පතපැත්ත හොදන්න ඕන. ඉතින් අපි කක්ක කරලා ඇවිල්ලා අම්ම දිහා බලනවා අම්ම දන්නවා වැඩි. එහෙම නැත්නම් කාටට දීලා හොද ගන්න. අපිට තේරෙන්නේ නැහැ. පහුවෙන්න පහුවෙන්න කියලා වතු ටික වකන උඹ හොදගන්නේ. ඊට පස්සේ උඹ වතු ටික වකන හොදගන්නේ. දැන් කක්ක පැත්තට කවුරුත් අත්යන්න ඕනේ නැහැ. ඉතින් මේකනේ ක්‍රමේ දරුවා හදන ක්‍රමේ. දැන් මේක එහෙම නෙවෙයිනේ. හැම එකම හැම දෙයකටම ඇඟිලි ගන්න හදනවා ආද ඉන්න දෙමාපියෝ දරුවෝ වදණ්ඩ දැනගත්තට හදණ්ඩ දන්නේ මොකද කිසිම සුදුසුකමක් ඇති යොබ්බයක් නෙවෙයිනේ කතාවත බඳිනවා අයියා ඔහි හදනවා ඉතින් දරුවෝ වෛර කරනවා ඒ වගේම තමයි මේ හදන භාවනාවත් අපිට අවාසියට හිටිනවා ඕනකට වැඩිය මේකට බලපෑම් කරන්න ගියොත් බලපෑම් කරන්න විතක්ක ਵਿਚාර කියන උපකරණ දෙක අරගෙන යම් මට්ටමට යනකම් කීකරු වෙනවද ඒ තාක්කල් විතක්ක ਵਿਚාර පාවිච්චි කරන්න. ඊට පස්සේ මේක අතහරින්න ඕනේ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන මේ වචී සංඛාර යම් වෙලාවක කළ යුතු තැන නොකළ යුතු තැන දන්නවනම් කතා කළ යුතු නොකළ යුතුගේ තේරෙයි. දැන් එහෙම නෙවෙයිනේ කතා කරු නැත්තම් පාළුයි. කතා කරුවේ නැත්තම් එයාට කෙල්ල දෙන්නෙක්ගෙන් මං ඇහුවා උන් කියනවා උඹලා ඉන්නේ මෙච්චර ඈත අම්මලා තාත්තලා ඉන්නේ අච්චර ඈත දැන් ජොලියේ දිනේ මොන පිසු සෝහන්ස බත් කන වෙලාවෙත් කතා කරලා අහනවල ටෙලිෆෝන් එකේ බත් කෑවද කියලා හැන්දෑවෙත් අහනවල රෑත් අහනවල කොයි වෙලාවෙත් වැඩි ටෙලිෆෝන් එකක් කරන් දීලා අරුන් මොනිටර් කරනවා මේ පැත්තේ ඉන්නේ අපි හිර එලිමහා හිර කඳුරක ඉන්නා වගේ තමයි ඉන්නේ හැම වෙලාවෙම චෙක් කරනවා <clears throat> ඒ වගේ අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන කතා නොකරනවා නම් කොච්චර මේ පරිසර දූෂණය අඩුවේ කියලා හිතනවා. ඒක කරන්න මේ කතා කළ යුතු වෙලාව සහ නොකළ යුතු වෙලාව කියලා දෙකක් තියෙනවා බුදුරජාණන් වහන්සේ සත්‍යතෝ තේතතෝ අත්ථ සාධකතෝ පියතෝ වෙච්ච දෙයක් කියන්නේ වෙච්ච දේ වෙච්ච මට්ටමින් කියන්නේ මේ මනුස්සයාට අර්ථයක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් වෙච්ච දේ වුණත් වෙච්ච විදිහට කිව්වොත් එමන්ට අර්ථයක් නැත්නම් මොකටද කියවන්නේ? දැන් ඔය පත්තර රේඩියෝ එකේ ප්‍රවෘත්ති කියවන්නේ. ඕගොල්ලෝ හිතනවා මේ අපිට ආදරෙට කියලා. අපි දැන් මම නම් අවුරුදු 30 40 30 ගානක් රේඩියෝ අහලා නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ ළඟදී පටන් ගත්ත දෙමළ රේඩියෝ එක අහන්න. දෙමළ ටිකක්වත් ඉගෙන ගන්න අඩුවාට. ඒ තරි කන්තොස් කිරියාවයි. ටෙලිවිෂන් එක අපි කතා කරන්නේ ඌට සල්ලි ගිහලා ඌ කතා කරනවා. එකම තමයි. එකම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ඇතුළත කතාව පිළිබඳව විතක්ක ਵਿਚාර දෙක පිළිබඳව පාවිච්චි කළ යුතු නොකළ යුතු පැත්ත දන්නවනම් Taman ළඟට එන ඕනම අරමුණක් වශී කරගන්න අවශ්‍ය අරමුණට හිත දාලා අනික් අරමුණු අවශ්‍ය අරමුණට හිත දෙමීම කියන්නේ අනික් අරමුණු කැපීම කියලා මතක තියාගන්න. ඒ නිසා අවශ්‍ය අරමුණට හිත දාගෙන ඉන්නවා කියන්නේ ආරක්ෂක භූමියක අපි ඉන්නේ. අපි බුදුහාමුදුරුත් එක්ක ඉන්නේ. නිතරම බලනවා කයත් එක්ක ඉන්න පිට ගියා නම් දන්නවා ආපහු ගෙනලා කයේ තිබ්බා. ඒ කයේ තියන්නේ අපි විතක්කේ පාවිච්චි කරනවා. මෙනෙහි කරනවා. යම් වෙලාවට හිත ස්වභාවයෙන්ම වෙලා කයේ ඉන්නවනම් ඊට පස්සේ කරදර කරන්නේ. ආන්නේ විදිහට මේ විතක්ක ਵਿਚාර දෙක බොහෝ අරමුණු අතුර අවශ්‍ය කරන අරමුණට මෙහෙවීමේ කෘත්‍ය පුරුදු කරන්න ඕනේ. ළමයි ඉබේම හදන්න බෑනේ. ඒ ළමයින්ට කියලා දෙන්න ඕනේ. නමුත් ඒ ළමයා ළමයා විසින් තේරුම් ගන්න මට්ටමට එනකොට යට කරගන්න ඉඩ අරින්න ඕනේ. ආන් මේ වගේ වශීභාවයක් මේ විතක්ක ਵਿਚාර දෙකේ සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ප්‍රමාණ දැනගෙන පාවිච්චි කරන්න ඕනේ. ඒක හරියට වාහනයක් ස්ටාර්ට් කරාට පස්සේ කොච්චර වෙලා යන කම්බි ෆස්ට් ගියර් එකේ යනවද? ඊට පස්සේ සෙකන්ඩ් එකට දානවා. සෙකන්ඩ් එකේ ඉඳලා තර්ඩ් එකට දානවා. අපි මේ එක ගියර් එක යන්න බෑනේ. ආන්නේ වගේ අවශ්‍ය වෙලාවට ඒක දාලා පාවිච්චි කරන්න තියෙන ඉතාමත්ම තියුණු උපකරණ දෙකක් තමයි මේ විතක්ක ਵਿਚාර කියන්නේ. ඒ විතක්ක ਵਿਚාර දෙක Taman කවුරු හරි හසුරුව ගන්න දන්නවනම් නොබෝ කලකින් වචනයට බලපානවා සංකල්ප වලට බලපානවා. මිච්ඡා සංකප්ප සංඝා සංකප්ප කියන්නේ මිච්ඡා විතක්ක සම්මා විතක්ක තමයි. විචාර දෙක තමයි. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ සම්මා දිට්ඨිය හරි ගියා නම් එයාට කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක එනකොට එයා දැනගන්නවා මේක සීමාවක් නැහැ. ඒක නිසා මම නිස්සරණ විතක්කේ. එහෙම නැත්නම් අව්‍යාපාද විතක්ක, අවිහිංසා විතක්ක ගන්නවා. ඉතින් ඒක <clears throat> පෙන්නලා පෙන්නලා හුරු කරලා හුරු කරලා හුරු කරලා ගියාම යම් දවසක නෙක්ඛම විතක්කයක් ආවනම් පැහැදිලිවම කාම විතක්ක නැහැ. එතෙන්ට එනකම් පාවිච්චි කරනවා. නිකම්ම ස්වභාවයෙන් නෙක්ඛම විතක්ක එනවනම් පොරකණ්ඩ යන්න එපා. එතකොට හිත කීකරු වෙලා තියෙනවා. අන්නේ විදිහට මේ Tamange සංකල්ප අපි හිතන්නේ මේ කර්මයට සිද්ධ වෙනවා පුරුද්දට සිද්ධ වෙනවා දෙයියෝ ගෙනත් දාලා එහෙම නැත්නම් ඇසුරෙන් එනවා කියලා ඇත්ත තමයි අපිට එන මේ පුරුදු අපි ළඟ තියෙන ඇබ්බැහි අපි ළඟ තියෙන මේ ආශ්‍රව කියන දේවල් දෝරේ ගලනවා. නමුත් මේ දේවල් අතර එකක් තේරීමේ හැකියාව ස්වච්ඡන්දය මනසට හම්බෙච්ච සුවිශේෂී ලක්ෂණය. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මේ විතක්ක ਵਿਚාර දෙක අරගෙන කියනවා මෙන්න මේකෙන් පුළුවන් මෙහෙවන්න කියලා. ওই විතක්ක ਵਿਚාර දෙක වගේ තවත් විතක්කේ වගේ තවත් චෛසික දෙකක් තියෙනවා මානසිකාරය සහ චේතනාව කියලා. චේතනා මානසිකාර විතක්ක කියන තුනම තැනකදී නැවිගේට් කරන්න නැත්නම් යොමු කරවීම කරන චෛසික. ඒ ඒක නිසා මේ පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේක මේ බහුශ්‍රත භාවයේ සඳහා ලියලා තියෙනවා මේ විතක්කයත් මානසිකාරයත් චේතනාවත් කියන මේ තුන නැත්නම් චේතනා කියන එක තමයි සංස්කාර කියලා කියන්නේ. මේ තුන යෝගාවචරයාගේ බහුශ්‍රත භාවය පිටු කොහොමද දැනගන්නේ? ඉතින් ඒ ස්වාමීන් වහන්සේ දෙනවා නිදර්ශන දෙකක් මට එකක් මතක් වෙනවා මේ වෙලාවේ. යම් වෙලාවක අපි තරගෙට බෝට්ටු පදින වෙලාවක් ආවොත් 10 දෙනෙක් විතර එකතු වෙලා හබල් ගන්නවා. ඒ වගේ බෝට්ටු පන්තියක් කරනවා තරගෙට යනවා. වැවක බෝක්කු පදිනවා කියලා හිතමු. අන්න ඒව කරන වෙලාවේදී ඒ කණ්ඩායමේ නායකයෙක් ඉන්නවා. ඒ වගේම බොරු බොරුව පදින්න නැතුව අවර පෙත්තට හසුරුවන තව කෙනෙක් ඉන්නවා. එතකොට හිතන්න කියනවා කණ්ඩායම නායකයාගේ කෘත්‍යය, එක එක හවල් ගාන එක්කනාගේ කෘත්‍යය සහ අවරපෙත්ත හරවන එක්කනාගේ කෘත්‍යය. මේ කණ්ඩායම නායකයාගේ කෘත්‍යය තමයි විතක් මේ චේතනාව කරන්නේ. මානසිකාරය අවරපෙත්ත හරවනවා තමන්ගේ එල්ලෙට අර ජබේ අරන් තුනට පස්සේ හරවනවා. අර පදින අය දෙන්නෙක් සමාන වෙන්න හබල් ගන්නවා. එක්කෙනෙක් ඉක්මනට හබල් ගාවොත් ඔරුව ඒ පැත්තේ ඉතර වෙනවා. සමානව හබයිව විතක්ක වගේ. ඉතින් ඒ නිසා මේ තුන පිළිබඳව කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒකට කියනවා ආත්ම দমনය කියලා. එහෙම නැත්නම් විතක්ක මොනව කරනවද? මානසිකාරයේ මේ හබල් පෙත්ත කොහෙද වනවද? නායකයා කොහෙද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඉතින් ඒකට බුදුරජාණන්ස් කියනවා අපරාධික ජීවිතේ ලැබිච්ච මනුස්සාත්ම භාවය ලැබිච්ච ෂණ සම්පත්තිය කොහේ යනවද ඊට පස්සේ මනුස්සයා කියනවා කොහේ ගියාද දන්නේ ග්‍රහය අරන් ගියයි කියලා. ග්‍රහය ගෙනියනවා. මේ මේ හැසිරීම නැත්තම්. ඒ හැසිරීමත් කොච්චර දුර කරන්න ඕනද කොච්චර දුර නොකරන්න ඕනද කියන එක බුදුහාමුදුරෝ යෝගාවචරයටමයි බලතල දීලා තියෙන්නේ. ඒකට කියනවා මේවට වචී සංකාර කියලා කියනවා. මේක යම් ප්‍රමාණයකට මේක කෘත්‍යයක් කරනවා ඊට පස්සේ හැලෙනවා. හැලෙන වෙලාවෙදී ඒකට හැලෙන්න ඉඩ දෙන්න. එහෙම නැතු ඒක මෙතෙක් කරපු උදව් කරපේ කියලා කරපින්නක් ගහගෙන ගියොත් මේ ඔරුවෙන් එගොඩුනාට පස්සේ තොරුවකට තියාන ගොඩබිමත් යන්න හදනවා වගේ බුද්ධ ආගම කියන්නේ ඔන්න ඕකට. බුද්ධ ධර්මයේ කියලා කියන්නේ ඒකට වෙනකන් ඕක කර ඕක වැඩ ගනි. ඒ පහුර වැඩ ගනි ගොඩාවට පස්සේ කැමති නම් ගොඩ දාලා ඵලයන් නැත්නම් වතුරේ පා කරලා අරපා. ඒක තමයි විපස්සනාදී කියලා දෙන්නේ. ඒකට කියන ප්‍රයෝජනෙ සලකලා පාවිච්චි කරන හැටි එකක්ක් කරේ දාගන්න එපා. ඔය එකක්වත් ආයුධ මල්ලේ තියාගන්න එපා. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා පැත්තකට දැම්මා. අන්නේ විදියට Taman කෙරේ එන අරමුණු කෝටි ගණන් තිබුණත් Taman මෙහෙවන්නේ මේකටයි කියන එක කල්ැතුව විනිශ්චය කරලා තියෙනවා. ඒක තමයි මූල කර්මත්තාන ඒ විනිශ්චය කරනකේ ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. ඒක උදාසීන අරමුණක්. ඒක ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක්. ඒක සුලභ අරමුණක්. ආසස් ප්‍රසාසයේ සුලභ අරමුණක්. ප්‍රත්‍යක්ෂ කළ හැකි අරමුණක්. උදාසීන අරමුණක්. මේ උදාසීන අරමුණේ ඉන්න එක වෙහෙසයි. කම්මැලි හිත යනවා කබරය බලුකොන කණ්ඩ හදනවා වගේ. නමුත් මේක වෙහෙස වුණත් කෙලස් නෑ. අර අරමුණ දිගේ හොරෙන් පැදුරටත් නොකිය හිත පැනලා ගියාට පැණියටියට පැණි හැලියට වැටිච්ච ඇඹලයා වගේ සීමාවක් නැහැ. කකා කකා ගිහලා පැණි හැලිය මේ බිල මැරලා යනවා. ඒක නිසා මේ විතක්ක ਵਿਚාර දෙක යොදලා අවශ්‍ය කරන මධ්‍යස්ථ උදාසීන සුලබ අරමුණට හිත දාන එක තමයි බුදුජානසී කමඨහන් කියලා කියන්නේ. ඒ කමඨාන් කරනකොට මේ කය සම්බන්ධ කරගෙන කයට හිත දාලා නැත්නම් ආස්වාස් ප්‍රසවාස කයට හිත දාලා නැවත නැවතත් නැවත නැවතත් හිතේ තින්ට යන්න හදනකොට කයත් ආස්වාස් ප්‍රසවාසයත් විතක්ක ਵਿਚාරත් කියන තුනම සංසිඳෙනවා. ඉතින් මේක විතක්ක ਵਿਚාර සංසිඳීමත් එක්ක තමයි මේ කයේ සහ ආනපානේ භාවනායිතී සංසිඳීම සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා යෝගාවචරයට කාය පස්සද්ධියක් ওই වෙලාව හරි ආවනම් සපසම්බනයක් එයා හිතා ගන්න ඕනේ දැන් එතකොට කය කය හිත සමා වෙන්න මේ විතක්ක ਵਿਚාර දෙක සංසිඳලා තියෙනවා අරක දිගේම ඉදිරියට ගෙනියන එකයි තියෙන්නේ ඉතින් මේ විතක්ක ਵਿਚාර දෙක අඳුනගෙන වැඩ ගන්න එක නම් හරි බහුසුත කෙනෙක් වෙන්න ඕන විතක්ක ਵਿਚාර දන්නේ නැතුව කන බල්ලන් ගහලත් යන ගතියක් තියෙන ඉඳී තියෙනවා එතකොට එයාට කියලා කරගන්න හම්බ වෙන වර එක හරියනවා වර එක හරියන්නේ නැහැ ඒක තමයි කාගෙත් හැටි ඉතින් ඒ බුරුම සාංශේ ඉංගියක් දෙනවා. යම් කිසි කෙනෙකුට ඒ විදිහට විතක්ක ਵਿਚාර දැනගෙන පාවිච්චි කරන්න අඩු ගානේ අනාගාමි වෙන්න ඕනේ කියලා. සෝවාන් වෙනකම්ම වෙන්නේ කන බල්ලන් ගහිලා. සකදාගාමි මට්ටමෙත් වෙන්නේ කන බල්ලන් ගහිලා. අනාගාමි වෙනකොට තියෙන අඩේ මේකනේ පාර. මෙහෙමනේ ආවේ කියලා. ඉතින් ඒ නිසා ආදුනිකයාට හරිම අසාධාරණ ක්‍රමයක් මේකේ තියෙනවා. ආධුනිකයා හොයේ කනබල්ලන් ගන්නවා පොට්ට අලියෙක් කැලිය විදිනවා වගේ හැප්පෙනවා මෙහි හැප්පෙනවා මොනව කරන්නද කියලා දන්න. ඉතින් ඒ නිසා යාට දොස් කියන්නේ නරකයි. තීරිච් එක න දැනගන්න ඕනේ මාත් ඔහම තමයි යාවේ. ඒක නිසා මෙනෙහි කරන්න හැබැයි මෙනෙහි කිරීමේ ප්‍රමාණය දැනගන්න. මෙතෙන්ට යනකම් මෙනෙහි කළා කෘත්‍ය සිද්ධ වුණාට පස්සේ ඒකට යන්න අරින්න දිගට මෙනෙහි කරගෙන ඉන්න ගත්තොත් මේක නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් අරගෙන නැත්නම් මෙනෙහි කරගන්න බැරිනවා කියලා කනගාටු වෙන්න පටන් ගත්තොත් එහෙනම් ඉතින් භාවනා ජීවුණාවක් සතුටක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ මෙනෙහි කිරීම නැත්නම් මේ විතක්ක ਵਿਚාර දෙක එහෙම නැත්නම් මේ වචී සංඛාර දෙක යෝගාවචරය හසුරව ගන්න දන්නවනම් ඒ යෝගාවචරයේ කට පරිසම් කරගත්තොත් අනිත් ඔක්කොම පරිසම් මේකෙන් තමයි අපි ගොඩක් අපාය මේ කට ඉස්සර කරන්න ගිහිල්ලා ඒ නිසා කියනවා මාළුව නැහිනේ කට හිඳයි කියලා තේරවාද බුද්ධ ආගමට හරියට දොස් කියනවා කට ඉස්සර කරන වැඩි කියලා කියනවා වැඩි කතා නොකර කරන්න ඕන වැඩේ කතා කරන්න ගියාට පස්සේ අර ඔක්කොම එකතු කරගත්ත ටික ඇහිදල් කූඩේකට වතුර පුරවන්න ගියා වගේ. ඉතින් නිසා ඉස්සරහට යන්න යන්න යෝගාවචරයට තේරෙන්නේ මේ කාය වාග් සංවරයේ වැදගත්ම කොටස වාග් සංවරය. ඒක පේන බරපතල විදිහට සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට පස්සේ සම්මා වාචා. ඒ නිසා යම් කිසි කෙනෙකුට සම්මා වාචා වාචා කියන එකේ බිඳුනට පස්සේ වාචා වෙනවා බිඳින්න ඉස්සල ප්‍රදේශ තමයි විතක්ක ਵਿਚාර කියන්නේ ඒක එnde ඉස්සල සම්මා දිට්ඨිය හරි ගිහිල්ලා තියෙනවා සම්මා සංකප්ප හරි ගිහිල්ලා තියෙනවා ඒකට තමයි මේ කතා නොකර සිටීමෙන් ගොඩාක් කුසල් සිද්ධ වෙනවා ගොඩාක් තමන්ගේ ශක්ති අවශ්‍ය තැනට යොමු කරව ගන්න පුළුවන් කියලා හැඟීමක් එන්නේ ඒකට සමාජශීලී කට්ටිය කියනවා කතා නොකරන අය සමාජශීලී නෑ කියලා එහෙම නැත්නම් කුලෑටි කියලා නැත්නම් පස ගන්නවයි කියලා හොඳ වෙලාවට බුදුරජාණන්සේ කලින් අපිට කලින් පහළ වෙච්ච නිසා බුදුරජාණන්සේ පාවිච්චි කරලා පෙන්නලා දුන්න ආදර්ශයක්. වැඩි කතා කරන්න ගත්තොත් අමාරුයි කියලා. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර දෙකේ තියෙන මේ අනිත්‍යත්වය අවශ්‍යයට ප්‍රයෝජන ගන්නෝ අවශ්‍ය වුණාට පස්සේ මේක අතහරිනවා කියන කවුරු හරි දන්නවනම් Taman කෙරේට කොච්චර කාම දනවන අරමුණු ආවත් ඒ මේ වෙලාවේ හැටියට අඩුම කාම තියෙන අරමුණට හිත ගහගෙන ඔටුවා නිකන් කාන්තාරේ ඔලුව ගහගත්තා වගේ පාවිච්චි කරන දන්නෝ ඒ කිසිම අරමුණකින් Taman කෙලසන්න බෑ. ඒක ටිකක් විකූර්ණ ශක්තියක් ඒ තමයි කීනාසෝ බලයක් වෙන්නේ. ඒ මහ විකූර්ණ ශක්තිය. කවුරු ඇවිල්ලා මොන්න උලිලි පෑවත් මොන නාඩ ගන්න නැටුවත් Taman දන්නෝ අඩුම කෙලස් තියෙන ප්‍රදේශයේ ඒකට ගහ ගන්න ඔළුව. බලාගෙන ඉන්නවා මේ කුණාටු ඉවරනකන් නැව පදවන්න නැතුව ඉන්නවා වගේ. ඊට පස්සේ ඔය නටන්න නැටිලි ඔය හුඟක් නටන්න නැටිලි වැඩි කල් හිටින්නේ නැහැ නැති වෙනවා. නැතුණාට පස්සේ තමන්ගේ කටයුත්ත කරනවා. එතකොට යා කවදාකවත් මේ මාව කෙලෙසන්න කට්ටියක් ආවා කියලා දොස් දොස් කියන්නේ නැහැ. දොස් වෙන්නේ තමන් අවිචාරවත් විදිහට හැමදේම බලන්නයි හැමදේම කරන්නයි කාපිරි ඇට්ටෝම් ගෙදර ගියා වගේ කාණ්ඩ වටන් ගත්තොත් ලෝකෙට බැනලා වැඩක් නැහැ. ඒ නිසා භාවනා කරන්න කරන්න හැසිරවීම යොමු කරවීම විතක්කය මානසිකාරය කියන එක තේරුම් ගත්තට පස්සේ පේනවා මිනිස්සු කොච්චර අවිධිමත්ද කියලා. මහා ලොකු නිලතල දානවා. මහා විශාල බූදල් තියෙනවා. මහා විශාල කුලවන්ත මේවා තිබුණට ওই ජීවිතයේ අවිධිමත් ගතිය තියෙන තාක්කල් එයාට ඒ තරම් සතුටෙක් හතුරෙක් නැහැ. දිසෝ දිසං යන්තං කෛරා වේරීවාපන වේරිණං මිච්ඡාපනිහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. කී මේ විදිහට කීකරු කරගත්තේ නැති හිත හොරෙකුට හොරෙක් දඬුවම් කරන්නාසේ හතුරෙක් හතුරෙකුට දඬුවම් කරන්නාසේ තමයි දඬුවම් කරනවා. අපි කියනවා මේ අල්ලපු gedර මිනිහා දඬුවම් කරේ. වැස්සෙන් තමයි කරදර ආවේ. රජ්ජුරුව තමයි වැරදුනේ කියලා නෑ. Tamange අර අදාන්ත හිත. ඒ නිසා කවුරු හරි ඕනේ නම් පටන් ගන්නකොට 100ක් බලාපොරොත්තු වෙන්න එපා. මේ පුංචි වැඩකින් පටන් ගන්න. බුදුහාමුදුරෝ හෝ තමයි සීබුද්ධියෙන් තෝරාගත්තු මූල කර්මස්ථානයක් හැම ඉරියව්වෙම තියාගන්න. කලබල දුවන නන්නත්තර වෙන්න නායකට ආන දුවන හිත තියෙනවා මෙන්න මෙතනයි මම තියන්න ඕන කියන එක පරෝපදේශ රහිතව දැනගන්න ඕන. ඒක නිසා අපි නිකමට අතුල් කරනවා ධර්මදේශනාවේ ඉඳගෙන ඉන්න වෙලාවේ තමයි ඉඳගෙන ඉන්න බව හෝ ආස්වාස් ප්‍රසවාස නැත්නම් පිම්බීම කියන්නේ. ඇවිදින වෙලාවේ ඇවිදින බව හෝ වම දකුණ. හිටගෙන ඉන්න වෙලාවේදී හිටගෙන ඉන්න බව. ගෙදර දොරේ වැඩක් කරන වෙලාවේදී තමන්ගේ කය දිහා හිතාගෙන ඉන්න. යතා යතාවා කායෝ පනීතෝ හෝති තත තතනම් පජාන යම් යම් ආකාරයක කාය විසිරලා තියෙන්නේ ඒ ඒ ආකාරය දැනගත්තාම එතන යම් ප්‍රමාණික සීමාවක් තියෙනවා දැන් gedara dor ඉන්න කට්ටිය හිතාන්නේ එහෙම කොහොඳ නෑ ඒක මම ආත්මාර්ථකාමී අම්මා දරුවන්ගේ කාය ගැන බලන්න ඕනේ ගෑණි මිනිහාගේ කාය ගැන බලන්න ඕනේ මිනිහා කාය ගෑණිගේ කාය ගැන බලද්දී අපි මේ වගකීම් බෙදාගෙන අනාගෙන තියෙනවා බුදුරජාණන් ඉන්න කාලේ ওই සේදක සූත්‍රයේ බුදුරජාණන් සඳහන් කරනවා ඒක මේ ගෝලයයි ගුරුනාන්සේ දෙන්නේ ගුරුනාන්සේගේ කර උඩ උණ ගහක් තියලා ගුරු ගෝලයා ඒකට නැගලා බැලන්ස් කරනවලු මේ සර්කස් පෙන්නනවා. ඉතින් අපේ හාමුදුරනේ පින්නපාත යනකොට ගුරුනාන්සේකලු ගෝලයාට උඹ උඩට ගිහිල්ලා මගේ බැලන්ස් එක කරගන්නේ වැඩි නටන්න නැතුව ඉන්න බලපන් මම පුළුවන් තරම් උඹට සපෝට් එක දෙන්න මම උණ ගහ අල්ලගෙන ඉන්නම් කියලා. ඒතර ගුරු ගෝලයා කිව්වල එහෙම නෙවෙයි සෑර්. සෑර් සෑර්ගේ වැඩේ බලාගන්න මම මගේ වැඩේ බලාගන්න කිව්වා. මම මගේ බැලන්ස් එක බලන්න ඔයා ඔයාගේ බැලන්ස් එක බලාගන්න කිව්වා. ඉතින් මේ මේ ටිකේදී මේ හාමුදුරුවෝ ගිහිල්ලා මේ හාමුදුරුවෝ කියලා බුදුරජාණන් වහන්සේට කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ උණ උණ ගහක් කොට බැලන්ස් කරන ගුරුනාන්සේගේ කර උඩ ගෝලයේ ගුරුනාන්සේ කියනවා උඹ මගේ බැලන්ස් එක බලපන් මං උඹේ බැලන්ස් එක බලන්නම් කියලා. ගුරා ගෝලයා කියනවා නෑ නෑ නෑ ඔයා ඔයාගේ බැලන්ස් එක බලාගන්න මම මගේ බැලන්ස් එක බලාගන්නම් කියලා. මේ පවුල් කරන කට්ටිය ගුරාද ගෝලියාද කියලා හිතන්න අමාරු. හිතන්න අමාරු. ඒගොල්ලෝ මේ අනුන්ගේ වැඩ බාර ගන්නෙම අර තමන්ගේ බැලන්ස් එක නැති කට්ටිය තමයි. ඉතින් මේකේ තියෙන මේ ඉම්බැලන්ස් ගතිය එහෙම නැත්නම් මේ අනුන්ගේ වැඩවලට ඇඟිලි ගහන ගතිය දිහා බලනකොට මේ ලෝකෙ කොහොම කෙලින් කරන්නද? අපි මුළු ලෝකෙම බුද්ධහන් කරන්න හදනවා මුළු ලෝකෙම නිවන් දක්වන්න හදනවා දැන් අපි පවුල පිටින් මේක නිවන් දකින්න හදනවා බෑ කඹේ ඇවිදිනකොට අත කරටක් දාගෙන යන්න බෑ පීනනකොටත් කරටක් දාගෙන පීනන්න බෑ මේ සංසාරය කියන්නේ එහෙම එකක් ඒ වෙලාවේදී තමන්ගේ විතක්ක ਵਿਚාර දෙක ඒකලා ඒ චිත්තක්ෂණේ තමන්ගේ අරසාව බලන කෙනා හරියට උඩ ඉන්න ගෝලයාට Taman හරියට සම්බර උණ ගහ අල්ලගෙන ඉන්නවනේ උඩ ඉන්න මිනිහට ඒකේ බැලන්ස් එක ගන්න පුළුවන්. බුදුරජාණන් අපිට දුන්නේ උන්වහන්සේ ඉස්සලා බැලන්ස් කරගත්තා. බැලන්ස් ගියොම් මේ බැලන්ස් එකම බලාගනි. එහෙම නැතු බුදුහාඳුරු අනික් ශාස්ත්‍රුන් වහන්සේලා වගේ ගැලවුම් කාරෙක් නෙවෙයි. බුදුහාඳුරු කිව්ව උඹ බැලන්ස් එක බලන්න මම මගේ බැලන්ස් තරම් විශ්වාසයි උන්වහන්සේට. අපි එහෙම නෙවෙයි අපි එක එක කන අපිට කතා ගන්න හදනවා. ඒ නිසා මේ විපස්සනාව මේ ථේරවාදී මේ පින්නන්න තියෙන කාරණාව සමාජශීලී නෑ වගේ තමයි පේන්නේ. සමාජශීලී වීම බුදුහාමර පෙන්වන්නේ මඩේ ඉරිච්ච එක තව මඩේ ඉරිලා ඉන්න එකේ ගොඩ දාන්න හදනවා වගේ. උඹ ඉසල වේලෙන් තන ඵලයන් ගොඩ වේයන් ගොඩ වෙලෙවලා ලී කැල්ලක් දාලා අරු ගොඩ ගනින්. ඉසල උඹ ගොඩ වේයන් කියන එක වගේ තමයි අරමුණු කොච්චර ටොංගණන් තිබුණා සද්ද තිබුණා තීචිලි තිබුණා වේදනා තිබුණා තමන්ට ආරස්සාව දෙන අරමුණ පේන තෙක් මානේ ඉන්නවනම් විතක්ක ਵਿਚාර දෙක ඉන්නවා අපිට ආරස්සාවට. යන්නේ නැත්තම් මෙනේ කරන්න. මෙනේ කරන්නේම නැතුව යනවනම් ඒ තරමට හොඳයි. ඒ නිසා බාහිර අරමුණ තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. වාහනයක් එලවනකොට දෙපැත්තේ කාර් තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. පාරයින මිනිස්සු හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. හැප්පුණොත් ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි ඔක්කොම මෙනෙහි කරන්න පටන් ගත්තොත් ගමනක් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍ය දේට හිත මෙහෙවීම ඊට පස්සේ මෙහෙවීම හිත හුරු වුණාට පස්සේ ඒක සිද්ධි වුණාට පස්සේ ඒකට යන්න ඇරලා තමන්ගේ ලැබිච්ච ස්පාසුව තුල ඉදිරි ගමන සමතුලිතතාවය බලන්න පටන් අර ගන්නවා නම් ඒක ගෝයන් කපපු ඉඩමක ගෝයන් කපපු ශේෂ්ඨික තනකොළ කවන ගොපල්ලෙකුට වගේ ලොකු සාන්තියක් එන්න පටන් ගන්නවා. කොහොමද ඒක අපි අත්දකින්නේ? අපි මූල කර්මස්ථානයේ සරණ කරගෙන පිහිට කරගෙන අපි හිතමු පරියන්කේ ගියයි කියලා. ඉස්සරහට යනකොට තේරෙන පටන් ගන්නවා මූල කර්මස්ථානේ මේ ආස්වාද ප්‍රසවාස දෙකේ අර කලින් දැකපු වෙනස නැති වෙන්න පටන් ගන්නවා. බොඳ වෙන්න පටන් ගන්නවා. කයත් බොඳ වෙන්න පටන් ගන්නවා. මෙනෙහි කර ගන්නත් බැරි වෙනවා. ඒක දැනගන්න ඕනේ භාවනායේ දියුණුවක්. මේ මේ කියන ක්‍රමයට යනවනම්. දියුණුවක් ගියාට පස්සේ වෙනවා ඒ ආනාපානෙ තුනී වෙනකොට සද්දක් තියෙනවා. හිතවිලිත් තියෙනවා. වේදනක් තියෙනවා. ඉතින් Tamanට ඕනේ නම් ඒවට චෝදනා කර කර ඉන්න පුළුවන්. නැත්නම් ඒව කොච්චර තිබ්බත් මේ ආස්වාද ප්‍රසවාසයේ අර හිතවිලි වේදනා සද්ද අස්සෙන් බලන්න පුළුවන්. එතකොට කියන්න වෙනවා යෝගාවචරයට ධෛර්ය මේ හිතවිලි වේදනා සද්ද නැතුව ආනාපාන බලනකට වැඩිය ලොකු දක්ෂකමක් තියෙනවනේ ලොකු සුහුරුබෝටිකමක් තියෙනවනේ ලොකු කුසලයක් තියෙනවා ඒවත් තියෙද්දිත් අරමුණ දිහා බලන්නේ. එතකොට මේ අරමුණ වලින් වෙන කෙලසෙන ගතිය, ඒ අරමුණ වලින් එන නපුර අඩු වෙන්න පටන් ගන්න මොකද යෝගාචරයේ හිතනක් කරගන්නේ නැහැ. දැන් මේක දිහා බලහින්නකොට ටික වෙලාවක් යනකොට මේ අරමුණ දිහා බැලුවත් අවශ්‍ය නම් මේ කෙලෙසියක් දිහා බැලුවොත් කෙලෙසෙන්නේ නැහැ. හිතා ගන්න බෑ. එතකොට මොකක්වත් නැතුව අරමුණේ වේවා පිටේක වේවා මේ සමස්තය දිහා බලන්න ඉගෙන ගන්න. ඒකට අපි කියන්නේ ගොජේ දිහා බලනවා. ඒක පැත්තක අරමුණක් තියෙනවා. මේ පැත්තේ සද්දක් තියෙනවා, වේදනක් තියෙනවා, හිතවිලිත් තියෙනවා. මේ ඔක්කොම පනුරිත්තක් වගේ, බලුවමනයක් වගේ ඔක්කොම තියෙනවා. තෝරන්න එපා. හිත එකක්වත් අල්ලන්නේ එතකොට බලන්නේ අර එක අරමුණකින් විතක්ක ਵਿਚාර දාලා කීකරු කරගත්ත හිතෙන් සමස්තය දිහා බලලා ගා ගන්න නැතුව කෙලෙසෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව එහෙම නැත්නම් ආශා වෙන්නේ නැතුව නිදිමත වෙන්නේ නැතුව උඟාක් වෙන්නේ නිදිමත වෙනවා ඒ වෙලාවේ හරි කම්මැලි වෙනවා එපා වෙනවා මොකද ඔක්කොම තියෙනවා දැන් මම මොකද කරන්න ඕන කියලා ප්‍රශ්න එනවා ඒ වෙලාවේදී පේනවා සියල්ලටම සමසේ දීලා ඒක ගා ගන්න නැතුව, අනා ගන්න නැතුව කොහොල්ල බබා එතන හිටියට ගිහිල්ලා සෙල්ලම් කරන්න යන්නේ නැතුව ඉන්න එකට කියනවා දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඇහුනට නැහැ වගේ හිටපන්. දැනුනට නොදැනුණා වගේ හිටපන්. ඥාන තිබුණට මැට්ටෙක් වගේ හිටපන්. නැත්නම් මලමිණියක් වගේ හිටපන්. ඔය කර්මනවත් ඔබ කෙලසන්න බෑ. උඹ ඒවට හැප්පුණොත් මිසක් ආ. අරමුණ වල කදාත් කෙලසෙන ශක්තිය නැහැ. අපේ හිත කෙලසිලා නැත්තම්. එතකොට පේන පටන් අර ගන්නවා. අතේ වණයක් නැත්තම් වසභාජනට වාත දැම්මට ප්‍රශ්නයක් නැහැ. ඒක ආගමිය උගන්වන්නේ. ආගමිය කියන්නේ අතේ තුවාල තිබුණා නැතත් වසභාජනට අත දාන්න එපයි කියලා. ඉතින් අපිට කවදාකවත් විශ්වාසයක් එන්නේ නැහැ නේද? එතකොට අපි මේ වඩ භාවනාවේ තියෙන ප්‍රයෝජනය. ඒ නිසා මොන තරම් කෙලස් තියෙන තැනකට ගියත් භාවිත මනසක් ඇති කෙනා වැස්ස වෙලාවට රේන් කෝට් එකක් දාන්න ගියා වගේ එන්නේ එතකොට අරමුණ අරමුණ නොවේ. නැත්නම් මූල කර්මස්ථානයේ සානික අතර මොනම විදිහකට වෙනසක් නැති මට්ටමට යනවා. ඒකට අපි කියනවා සමස්තය දකින්නවා, සම්තතිය දකින්නවා, එහෙම නැත්නම් ගලණය දකින්නවා, භවය දකින්නයි කිය. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් යෝගාචරයේ ඉස්සරනම් මම එක එකක් තෝරනවානේ. තේරිල්ලෙන් තමයි අපිට අපිව තේරෙන්නේ. සමස්තය තලකනවා නම් ලෝකේ ඉන්න හැම මිනිස්සෙක්ම සමසේ හැම දරුවෙක්ම දරුවෙක් වගේ අපිට මේ මේ තියෙන පංගු බේරුව නෑ. ඒක ක්ෂීණාශ්‍රව බලයක්. ක්ෂීණාශ්‍රවෙන් ආංශේ මේ මගේ දරුවා, අරයාගේ දරුවා මේ සිංහල බුද්ධ ආගම මොකක්වත්ම නෑ. ඔක්කොම දිහා බලන්න ගියාම තෝරන්න නැති නිසා තේරෙන්නේ උඹ තෝරපු ගමන් මාර්යා උඹව තෝරනවා. ඒක යේසුස් වහන්සේ කියලා තියෙනවා උඹ විනිශ්චයක් ගත්තොත් මාර්යා උඹ විනිශ්චය කරනවා. සාතන් උඹ විනිශ්චය කරනවා. විනිශ්චය කරන්නේ ඊට පස්සේ අපිට විනිශ්චය කරන්න බෑ පෘ탁 පෘ탁. අපි හිතන විනිශ්චය කළ යුතුමයි කියලා අපි විහිම් පටව ගන්නවා. පටවගෙන විනිශ්චය කරන අනාගෙන ගාගෙන දඟලනවා. විනිශ්චයක් නොකර ඉන්න පුළුවන් ගතිය තමයි විතක්ක ਵਿਚාර දෙකේ තියෙන උත්තරම ශක්තිය. මොන දේ වුණා සිද්ධ වෙන්නේ ධර්මානුකූලව උඹ විනිශ්චය කරුවා කියලා ඇති වැඩක් නැහැ. ඒ නිසා යන්න අරපන්. ඒකට කියනවා තාවෝයිසම් කියලා. මේ චීනේ සහ ජපානයේ තියෙන වැද්දගත්ම ධර්මය තමයි සබහා ධර්මයට යන්න අරින්නේ. ඔක හසුරවන්න යන්න එපා. සංස්කරණය කරන්න යන්න එපා. සංස්කරණය කියනකොට ඔක කීපෙනවා. දැන් මේ විශාල ජාතීන් මේ කරන්න ගිහිල්ලා දැන් පෘථිවිය කීපිලා තියෙන්නේ. පෘථිවිය රත් වෙනවා. දූෂණය වෙනවා. ඒ මේ සබහා ධර්මයේ හසුරවන්න ගිහිල්ලා අපේ ආදිමතු මිත්‍ර කවදාකවත් ඒ වැඩේ කෙරුවේ නැහැ. අවුව තපෙන්න ගලක් ගෙනිච්ච තම තිබ්බනම් අවුව තපල ඉවරලා ගල තිබුණ තැන සීලලු යන්නේ. දැන් වගේ විකාර කරන්නේ නැහැ. ඒ වගේ අපි මේ යන දෙයට යන්න ඉඩ අරින්න මේ විතක්ක ਵਿਚාර දෙක හසුරවා ගන්න හැටි දන්නවනම් ඒක චීනාශ්‍රව බලයක් වෙන අපි මෙතෙක්කල් විඳ වැව්වේ අපි අනු වෙන විනිශ්චය කරන්න ගිහින්. අනුගිනේ තෝරන්න ගිහිල්ලා ඒකල්ලත් වෙලා අරන් තියෙන කක්ක ටික විතරයි. තෝරලා අරගෙන තියෙන කක්ක. තෝරන්න නැතුව හිටියනම් හොඳ නරක දෙකම ඉන්න තිබුණා. ඒ නිසා බුදුරජාණන් සඳහන් කරන ඔබ රුචියට ගියා නම් සද්ධාවට ගියා නම් ඇසූ දෙයට ගියා නම් තර්කයට ගියා නම් දෘෂ්ටියට ගියා නම් කවදාවත් ඔබට හම්බ වෙන්නේ නිවන කියන එක. ওই රුචි අරුචි දෙකටම ඉඩ දීපන්. ශ්‍රද්ධාව තියෙන එකට දෙකටම ඉඩ දීපන්. හැබැයි ওই විතක්ක ਵਿਚාර පන්නලා. එතකොට නිවන අප කරා එන්න ඉඩ තියෙනවා. ඒක නිසා දැන් අපි තෝරාගෙන තියෙන්නේ නිවන නොවන පැත්ත ලකුවට බදාගෙන නිවන එන්න හදනකොට කියනවා දැන් මෙන්න එපා පස්සේ එන්නයි කියලා. හෙට එන්නයි කියලා කියනවා. මේ විතක්ක ਵਿਚාර හරියට තේරුම් අරගෙන ගියා නම් අහම්බෙන් වගේ නිවට එන්න ඉඩ තියෙනවා. ආවට වෙලාවට සමහරට අපිට අහුවෙන්නත් ඉඩ තියෙනවා. පොට්ට chance එකට හරි. දැන් මේ තෝර තෝර යන ගමනේ නම් කවම කවදාකවත් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර කියන දෙක වශී කරගන්න. අවශ්‍ය වෙලාවට පාවිච්චි කරලා ඒකෙන් මේ ජයාවත් පරාජයාවත් සමහිත හදන හැටි ලාභයාවත් පාඩුවාවත් සමහිත හදන හැටි යසසාවත් අයසාවත් සමහිත හදන හැටි දුක ආවත් සැප ආවත් සමසිත හදන හැටි එන්න නම් මේ විතක්ක ਵਿਚාර වශී කර ගන්නවා. ඒක ලේසි නෑ. නමුත් මේ බුදුහාමුදුර අපිට ක්‍රමයක් කියලා දීලා තිනවා. අපි ඉන්නේ අනිකුත් ලෝකවාසීන් එක්ක බණ්ඩ සෑහෙන ඉදිරියට ගිහිල්ලා. මේක පිළිබඳ විශ්වාසය ඇති වුණා නම් නුබෝ කලකින් අපට ඒක වශී කර ගන්න පුළුවන්. නොබෝ කලකින් අපට සිද්ධි කර ගන්න පුළුවන්. ඒ සිද්ධි කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.